අනුස්කයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් දවසේ ධර්ම දේශනාව සඳහා කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ සීලුම දෙනා ඒ සඳහා tempත් වෙමු tempත් වෙලා සාදුකාරය පාතුමු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතු සම්මා සම්බුද්දස්සේ නසෝ රජ්‍යති සද්දේසු සද්දං සුත්වා පතිස්සතෝ විරක්ත චිත්තෝ වේදේති තංචනාජ්ජෝසතිට්ඨති සුනතෝ ചാපි සද්දං සීවතෝ ചാපි වේදනං කීයති නෝපචීයති එවං සෝ සරති සතෝ එවං අපචිනතෝ දුක්ඛං ආරා නිපාණං සම්තිකේ උච්චති තී කරුකටේතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්නත්නි අපි මේ මාළුන් කිපුත්ත සූත්‍රයේ ඉදිරියේ තියාගෙන ඒකේ උද්ෘත දවසින් දවස ඉදිරිපත් කර ගනිමින් ශක්ති ප්‍රමාණින් අපේ භාවනා ජීවිතේ කමටහන් ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙම නැත්නම් අඩුම ගානේ සුතමේ ඥානෙ ලබා ගන්න. එහෙම නැත්නම් චින්තාමේ ඥාන ලබා ගන්න උත්සාහ කරන්නේ. ඉතින් ඒක අපේ තියෙන දැනුම් ප්‍රමාණය හැටියට පේනවා. එක දවසකින් එක වරුවෙන් එක බණකින් කරගන්න බැරි දෙයක්. ඒක ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් අපි තේරුම් ගන්නවා අපිට තියෙන අවබෝධ කිරීමේ ශක්තිය අනුව. ඒ අනුව අපි මෙතෙක් ඉදිරිපත් කරගත්ත කරුණු පිටු කරලා ගත්තොත් මේ මාළුකිපුත් ස්වාමීන් වහන්සේ සර්වචනාංශය හම්බ වෙලා ඉල්ලීමක් කරනවා අවසරයි ස්වාමීන් වහන්සේ මට ඒකෝ ූපකට්ටෝ අපමත්තෝ පතිස්සතෝ ආදී විදියට මට එකලා වාසය කරන්න අප්‍රසිද්ධියේ ඝණයා කෙරෙන් වෙන්ව කුලයා කෙරෙන් වෙන්ව ගතකරනද අප්‍රමාදී වෙන්න ඒ වාගේම එළමන ලද වීරිය නිවනට යොමු කරගන්න සතිය හොඳට පිළිටව ගන්න පුළුවන් වෙන විදිය බණක් කියන්න මට ආසයි පැත්තකට වෙලා භාවනා කරන්න ඒ නිසා මට අනුකම්පා කරන්න. ඉතින් සරුවචනාංශය එතකොට උපහාසයට වගේ කියනවා මේ එක එක නැවිලා තනි තනිව තමන් තමන් බණ ඉල්ලනවා මේ නාකි මේ විදිහට ඉල්ලනවා ඊළඳාරි තරුණ අය කොහොම කරයිද කියලා. කරලා ඒ මාළිකපුත්තු ස්වාමීන් වහන්සේගේ උනන්දුව දියුණු කරලා ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිලක් එහෙම නැත්නම් දෙබසක් ධර්ම සාකච්ඡාවට යොමු කරනවා. ඒකේ ඇහ කන දිව නාසය කය මන කියලා අපි ගත්තොත් ඒ ඒ ඉන්ද්‍රයන්ට ගොතුරු වෙන්නා වූ රූපය ශබ්දය ගන්ධය රසය ස්පර්ශය ධර්ම කියන කොටස් එකිනෙකට සම්බන්ධ කරමින් අහනවා යම් මේ ඇතින් දැකිය යුතු රූපයක් වර්ණ සංඛාණයක් කවදාකවත් දැකලා නැත්නම් දැන් දකිමිනුත් නැත්නම් බලමිනුත් නැත්නම් මත්තර බලන්න වෙන්නේ නැත්නම් අන්න එවැනි වූ චක්කු විඤ්ඤාය රූපේකින් ඡන්දං වා රාමං රාගං වා ප්‍රේමං වා මේ ඡන්ද කෝ රාගයක් කෝ ප්‍රේමයක් හටගනි කියන නැත්නම් කෙලෙස හටගනි කියන. එතකොට මේ මානුකපුත්තු සාංශේ ඍජු නශ්චාත් උත්තර දෙන්නේ නොහෙතම් බන්දි කිය. ඉතින් ඒකේ අනුවදිකට මේ සූත්‍රය බලන කෙනෙකුට තේනවා සද්දෙට, ගන්ධෙට, රසෙට. ඉතින් මේ විදිහට ගියාට පස්සේ සරුවචන් වහන්සේ කියලා දෙනවා මේ මාළික පුත්‍ර ස්වාමීන් වහන්සේට රූප දැක්කත්, ශබ්ද ඇහුවත්, ගඳ දැනුණත්, රස බැලුවත්, පහස ලැබුවත්, හිතවිලි ආවත් ඒවා ගා ගන්න නැති ක්‍රමයක්. එහෙම නැත්නම් ඒ වගේ කෙලෙසෙන්නේ නැති ක්‍රමයක්. ඉතින් අපි ඒකට අත්ලක් විදිහට මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රය බැලුවා. ඉන්ද්‍රිය භාවනා සූත්‍රය ඉදිරිපත් කරගත්තා. ඒ වෙනුවට වෙනත් ශාස්ත්‍රවරික් ඒ පාරාශරිය කියන බ්‍රාහ්මණය කියලා දීලා තියෙන තමන්ගේ ගෝලයට රූප නොබල හිත බේරගන්නේ. ශබ්ද නාහ හිත බේරගන්න. ගන්ධ රස පහස හිතවිලි නොකර ඒක බේරගන්න. ඒක හැම බෞද්ධයෙක්ම පාරාශරිය බ්‍රාහ්මණය ගෝලිය වගේ මතපේ. හැම කෙනෙක්ම උපදෙස් දෙන්නෙත් එහෙමයි උත්සාහ කරන්නෙත් එහෙමයි හදන්නෙත් එහෙමයි දැන් බලන්නෙත් එහෙමයි අහන ප්‍රශ්නත් එහෙමයි. ස්වාමීන් වහන්සේ රූප නොබලා ඉන්න දෙම නා ගන්ධ නොබලා ඉන්නද රස නොබලා ඉන්නද පහස නොබලා ඉන්නද හිතවිලි නා නොසිතා ඉන්නද ශබ්ද නහා ඉන්නද එම තැනක් එම පිටතර ඇවිදිනා ස්වාමීන් වහන්සේ ලංකාවේ හරි ලෝකේ හරි දැකලා තියෙනවද කියලා වගේ මගෙන් අහන්නේ. එහෙම තැන්නේ මේ සංසාරේ කියන්නේ කක්ක ගොඩක්. දැන් බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ මේවා දැක්කට ගා ගන්න නැති ක්‍රමයක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ආර ක්‍රමයට මේ රූප නොබල සිටීමෙන් ශබ්ද නාසිතිපෙන් ක්‍රමයට උපාසාත්මකව දෙන්නේ. එහෙමනම් අන්දියෝ භාවිතේන්ද්‍රය වෙන්න ඕනේ. මෝ බීරෝ භාවිතේන්ද්‍රය වෙන්න ඕනේ කියලා කියනවා. කියන්නේ අන්දෙන් ඇහෙන්නේම නැහැ, පේන්නේම නැහැ, බීරන්න ඇහෙන්නේම නැහැ. ඉතින් එහෙමද කියලා. එතකොට ඒ පාරසික බ්‍රාහ්මණයාගේ ගෝලයා පරාජය බාර ගන්නවා. ඊට පස්සේ තමයි බුදුජානනාංශ මේ අනුත්තර ආර්ය විනයේ අන්තර ඉන්ද්‍රිය භාවනා විස්තර කරන්නේ මේ රූප දැක්කට සද්ද ඇහුනට ගන්ධට උනාට මේ හැම දෙයක්ම ඇඟේ ගා ගන්න ඕන කමක් නැහැ. ගා ගන්න නැතුව අඬුවෙන් අල්ලන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. මේ විදුලිය වැඩ කරන්න පුළුවන් විදුලිය හැම කෙනාටම හානි වෙන්නේ අතට රබර් රත්මේස් එකක් දාගන්න. එහෙම නැත්නම් ඒ කරන වැඩේට ඒ අවශ්‍ය අරසාව සත්‍ය අරසාවෙන් කරන මොනක්වත් වෙන්නේ ඉතින් ඒකකොට අර රූප නොබලින්ද උදව් කරන්න රූප නොබලින්ද උපදෙස් දෙන සහ ඒකට උත්සාහ කරන අයට පේනවා මේක නිකන් විඥාවක් වගේ එහෙම නැත්නම් ඉන්ද්‍රජාලයක් වගේ. ඒ මොකද මේක එක දවසින් කරන්න බෑ. හැබැයි මේක දැනගෙන දිගින් දිගට දිගින් දිගට කටයුතු කරනකොට යාට තේරෙන්න පටන් ගන්නවා ඉස්සෙල්ලා මම මේකේ රාත්තල් ප්‍රමාණය දැන්නේ තෝ ගාගත්තා. පස්සේ මට තේරෙනවා මේ ගා ගන්න ගා ගැනීමල මගේ මෝඩකමට සාපේක්ෂව සිද්ධ වෙන මිසක් මා කරායන කිසිම දෙයකින් මාව කෙලසන්න බෑ. මා කරායන හැම දෙයකින්ම මට යෝජනාවක් ගේන්න පුළුවන්. මම ඉස්තර කිරුවොත් විතරයි ඒක ගැලවෙන්නේ. ඉස්තර කිරුවොත් විතරයි මගේ ගිනුමට වැටෙන්නේ. ඉතින් ඉස්තර කිරීම හරහා මේ එනේන දේවල් කොයි එකද මගේ ගිනුමට දාගන්නේ කියන එකත් අපේම රුචි අරුචිකම් අනුව සිද්ධ වෙන්නේ. අපේම පෞරුෂත්ව ලක්ෂණ අනුව සිද්ධ වෙන්නේ. හැබැයි ඒක උනාට පස්සේ ඒක හරිනම් අපි කියනවා මමත් පොරක් තමයි මමත් අයියා තමයි මමත් අක්කා තමයි ඕම් බලපන් මම මෙච්චර මෙච්චර ලකුණු දාගත්තා අයියා. වැරදුනොත් අල්ලෝගේ දෙට බයිනවා ඕනියම් කරනවාට බයිනවා. අරයට මෙයාට බැන බැන අපි උත්සාහ කිරීමේදී අවසානයේ පරාදයි. ඔය මොන දෙල්ලම කෙරුවත් කවුරුත් පරාදයි. ඉතින් අපිට මේ ඒ ආරිගියොත් මේ දැක්කොත් විහිළු නොදැක්කොත් හොරකම කියලා කතාවක් තියෙනවා. ඒක තමයි යන ගේම. බඩුවක් උස්සනවා දැක්කට පස්සේ කියන්නේ නිකන් වීලුවට වගේ ගත්තේ ගණන් ගන්න එපයි කියලා තියෙනවා. නොදැක්කනේ හොරකම. ඒක තමයි අපේ හිතේ යන සෙල්ලම. ඉතින් මේක අපි සාමූහික වශයෙන් එලි කරගන්න ඕනේ. සාමූහික වශයෙන් අපි කියන්නේ මේක උඹේ හිතවත් මගේ හිතවත් නෙවෙයි මනුස්ස හිතේ හැටි. වැඩි හරිනම් අපි අnder පානවා. වැරදි නම් අල්ලපු ගෙදෙට බයි. එතන ආණ්ඩුවට බයි. එතන ආකාදයට බයි. කාට හරි බැන්නා මම ඇවිල්ලා මම සුද්ධවන්තයා මම ළඟ කිරීම නෑ වැරද්දක් කියලා පෙන්වන්න හදනවා. ඉතින් ඒ වෙනුවට ඒක බුදුජානනාංශයෙන් දැනගන්න එපායි මහා බෝසතාණන් වහන්සේ කාලේ ඔය සෙල්ලම සෙල්ලම් කරන්න ඇතිනේ. දැන් පෙන්නලා තියෙනවා ක්‍රමයක්. ඒ චපලකම අපේ හිතේ තියෙන මේ දැක්කොත් විහිළුවන දැක්කොත් හොරකම කතා නැතුව, ෂටගති නැතිව, මායාවී ගති නැතුව, වංචනික ගති නැතුව සිද්ධියක් වෙනකොට ඒ සිද්ධියට මුහුණ දීලා බලන්නකො මොකද වෙන්නේ කියලා. ඉතින් ඒ <coughs> දිගේ අපි ඊයේ වෙනකොට කතා කරා සද්දන් සුත්තා සති මුත්තා යම් විදියකට සද්දයක් ඇහෙනකොට අසතියෙන් හිටියොත් සද්දන් සුත්තා සති මුත්තා මේ නිමිත්තම මනස කරොත් එතකොට අපි ඒ ඇහිච්ච සද්දේ පිළිබඳව හොඳ එකක් නම් අනේ මගේ පිනට ඉබේ මට ලැබුණා කියලා වටිනා දෙයක් අහන්න ලැබුණා කියලා ඒ ලැබිච්ච දේ පිළිබඳව ප්‍රිය නිමිත්තෙන් කල්පනා කරලා බලන්න. නරක දෙයක් ආවනම් අනේ මේට වැඩි නිස්සද්දතාවය කොච්චර හොඳද? ඒක කොච්චර ප්‍රියද? මේක මහා කන්දොස් කිරියාවක් කියලා නරකනම් ඒ වෙනුවට ප්‍රිය නිමිත්තක් සාපේක්ෂව අර වෙච්ච සද්දේ චෝදනා කරනවා. කොහොම නමුත් ප්‍රිය රූපයක් දැක්කා, ප්‍රිය සද්දයක් ආවනත් අප්‍රිය සද්දයක් ඇති වුණත් අපි අර ප්‍රිය නිමිත්තක් ඇති කරගෙන තමයි අප්‍රිය දෙයට වෛර කරනවා. ඒ ඇහිච්ච සද්දේ ස්වභාවයෙන් ප්‍රිය නම් ඒකට ප්‍රේම කරනවා. ඡන්ද, රාග, ප්‍රේම ඇති කරනවා. පියනිමිත්තම් මනසිකරෝති. ආරත් චිත්තෝ වේදේති. ඒ විදිත් එක මට මගේ කන හම්බෙච්ච නිසා පිනකට මේක ලැබුණේ. මෝ කොච්චර ලාභයක්ද මට මේක අහන්න ලැබිච්ච කියලා රාග රත්තව එක අහනවා. ඊට පස්සේ ඒකට අජ්ජෝස තිත්තති ඒ දැකපු දේ අල්ලපු ගෙදරට හම්බුණා මට විතරයි හම්බුනේ. මම හරියට වෙලාවට හිටපු නිසා මට හම්බුණා දිවසයි. ඒ දැකපු දේට බැස ගන්න. নিমগ্ন වෙනවා. ඒ වෙනකොට ඉතින් ටිකක් වෙච්ච සිද්ධියෙන් ගොඩක් අපි තොරක් ගහගෙන කතන්දර ගොතාගෙන දුක ගිහිල්ලා පංච අජ්ජෝස තිට්ඨති. ඒ ඒ දැන් අපි චිත්ත මනෝ රූපයක් හදාගෙන මේ ඇහිච්ච රූපේ මට හම්බෙච්ච දේවතාවෙක් කියලා මන දිව වාසින්තනයක් එතන සුභාදීන්තනයක් මොකක් හරි කියලා කතා කරගෙන ඉන්නකොට ඔය දේ නෙවෙයි වෙන්නේ ඒ අහගෙන හිටපු නැත්තම් අපි ගොතාගෙන යන කතන්දරේ වෙනස් දෙයක් බවටපත් වෙනවා මේ ලෝකේ තියෙන හැම දෙයක්ම මේ වගේ. අපි කතන්දරේ ගොතන්නේ නම් නිත්‍ය සුඛ සුභ ආත්ම සංඥාවයි. නමුත් මේ බලනදී අපි හිතාගෙන ඉන්න මේ මනෝ රූප විතර වෙනස් වෙනවානේ වෙනස් වෙච්ච ගමන. අර තමන් හදාගෙන ගිය කතන්දරේට ඇතිවෙච්ච බරපතල අභියෝගයක් විදිහට සලකලා අභිජ්ජා විහෙසාච මම හිතාවුදේ හරි ගියේ නෑ කියලා විහෙසක් විහෙසා කියලා කියනවා විහෙසක් නැත්නම් හරි ගියයි කියලා ඒකට බැස ගැනීමක් සිදු වෙනවා ඒක නිසා අර සිද්ධිය නිසා සිද්ධිය හදාගත්ත කතන්දරේ නිසා අපි අවධානය ඉවර වෙන්නේ එක්ක මනාප එක්ක අමනාප දෙක. අභිජ්ජාච විහිසාර චිත්තමසූපහඤ්ඤති හිත හිංසාවටපත් වෙනවා. සැලීමකටපත් වෙනවා, කම්පණයකටපත් වෙනවා. ඒ කම්පන චංචල වේග තමයි අපි මතක සටහන වශයෙන් තියාගන්නේ. ඒකෙදිත් ඒක මතක තියාගන්න තවරන මතක සටහනක් තමයි මධ්‍යස්ථ දෙයක් කවදාකවත් මතකෙට යන්නේ නැහැ. දකින්නේ හිතේ හිතින්නේ සටහන් වෙන්නේ මේ උච්ච අභිජ්ජා විශේෂා දෙක තමයි. මධ්‍යස්ථ දේ දකින්නකොටවත් කම්මැලි නොදකින්න පතන් නොදොමකින් බලන්නෙත් නෑ ඒක දිහා. බැලුවට හිතේ හිටින්නෙත් නෑ. අපේ අපේ කම්පියුටර් එකේ hard disk එකට යන්නේ උච්ච හොඳ සහ උච්ච නරක විතරයි. මධ්‍යස්ථ දේවල් ලැබුව දවසින් දෙකෙන් මැකිලා. ඒ වලින් ඇති වැඩක් නැහැ. ඒක නිසා අභිජ්ජා විහෙසා දෙක හොන්තට ඉති මණ්ඩි බෙදෙනවා, තැම්පත් වෙනවා. මධ්‍යස්ථ දේවල් අපි නීරස වශයෙන්, කම්මැලි වශයෙන්, බය වශයෙන් අයින් කළා. ඉතින් මේ නිසා <clears throat> හිත තියෙන්නේ නිතරම මතකයේ බැලුවත්, කරණ කියන දේ බැලුවත්, දැන් බැලුවත් නිතරම අර අන්ත දෙකෙන් එකක තියෙන්නේ. එක්ක අත්කලමතාන යෝගී එක්ක කාමසුකල්ලිකාන යෝගී එක්ක නැත්නම් තදම නාපේ නැත්නම් අවනාපේ ඒ වෙනුවට යම් කිසි කෙනෙක්ගේ සද්දේ අහන්න ඉස්සරලා වඩනලද සතිය ඇතුව තිබුණා නම් කොහොමද වැඩේ කියලා ඔය අද අපි තියාගත්ත ගාතාවේ ඉදිරියෙන් තියාගත්ත ගාතාවේ මාළුකේ පුතු සාංශි විතර. නසෝ රජ්‍යතු රද්දේ සබ්දේසු සද්දං සුත්වා පටිසතෝ එන සද්දයක් එනකොටම ඒ සද්දය අබිරමණය කරන්නේ මට මේක සත්‍ය පිහිටුවා ගන්න කාරණාවක් කරගන්න. උදාහරණයක් වශයෙන් කියනවා අපි මේ තාලවැතුළු භාවනා කරනවා. එහෙනම් අපි සක්මනක් කරනවා. කරනකොට අපිට නුහුරු නුපුරුදු සද්දයක් කියනවා. එක්කම නාපේ එක්කම නාපේ ඉන්නකොටම යාර වඩලද සතියේ කියන සූරකම වඩලද සතියේ උරුබූටිකම අනුව එයා දන්නවා මගේ අරමුණ කැඩුනා. කැඩුනේ ශබ්දයකට. එතකොටම ශබ්දයේ ඇතිවීම අරමුණෙන් ඉන්නකොට තියෙන සතියට වඩා අරමුණේ සතිය කැඩුණු බව දැනගන්න නැත්නම් ඊට වැඩිය සුවිශේෂී සතියකට අවශ්‍යතාවය මතු කරමින් දැන් විඥාණය මෙතන ඉඳලා මෙතෙන්ට මාරුණා කියන කයට වැටෙන්න පටන් ගන්නවා. ඒක වෙන්නේ නැහැ ශබ්දයත් එක්ක පැටලෙන කෙනාට. ඒ නිසා ශබ්දයත් එක්ක පැටලෙන්නේ නැතුව මේ මේ පීල්ල ගියේ කෝච්චියද මේ පීල්ලට මාරුණා කියන එක දැනගන්න නම් කොච්චරක් සතිමත් වෙන්න ඒක හරියට මේ තමන්ගේ මූල කර්මස්ථානයේ භාවනා කරනකොට ගොඩාක් සූර වෙන්න මූල කර්මස්ථානයේ භාවනා කරනකොට ආයේ කරගෙන ගිය වැඩ පිළිවෙල අනුව වම දකුණ නම් යනවා වම දකුණ එන්නේ එන්නේ එන්නේ තේරුම් ගන්නවා දැන් වම දකුණේ නෙවෙයි හිත තියෙන්නේ බාහිරින් ආපු මේ ගුරුසු නපුරු බාධා කරන සද්ද හෝ එහෙම බොහෝම ප්‍රියමනාප සද්දෙට ඊට පිට ගියයි කියලා සද්දන් සුත්තා පතිස්සතු සත්‍ය හොන්ටට තහවුරු කරගන්න. එයා දැනගන්නවා මගේ ඉරියාපත මාරුවක් දැන් සිද්ධ වෙන්නේ. ඉරියාපත කිව්වට ඇත්තටම කාය විඥානයේ ඉඳලා චක්කු විඥානයට මාරු වෙනවා. ඒක නිසා මේ ට්‍රැක් එක මාරු වෙනවා වගේ. ටෙලිවිෂන් එකේ channel එක මාරු වෙනවා වගේ. ඒ වෙලාවේදී සත්‍ය පිහිටනවා කියන එකයි එකම නාලිකාවක එකම පතේක සත්‍ය පිටවන කියන එකයි අවස්ථා දෙක. එකම සත්‍යක සත්‍ය පිටවීම තමයි අපි පුරුදු කරන්නේ මේ වැඩමුළුවක. නමුත් එහෙම අපිට හම්බ වෙන්නේ නැහැ. ඒක අර වගේ අභියෝග එනවා, බාධක එනවා. බාධක එනකොට මේ පැදුරටත් නොකිය ට්‍රැක් එක මාරු වෙන හැටි. ආන්නේ එතනදී සතිය පිහිටන එකයි මෙතන කියන්නේ නසෝ රජ්‍යසු සද්දේසු සද්දං සුත්වා පතිස්සතෝ. එතකොට තමයි ඉන්න දේෙන් සද්දයකට ගියා. දැන් මෙතනදී අපි බහුසුත භාවයේ සඳහා විස්තර වශයෙන් බැලුවොත් ඒක සද්දේ වෙන්න පුළුවන් රූපයක් වෙන්න පුළුවන් ගඳක් වෙන්න පුළුවන් රසක් වෙන්න පුළුවන් සක්මන් කරනකොට පය ඇර වෙන දනකෙන වේදනාවක් වෙන්න පුළුවන් ධර්මකාණාවක් වෙන්න පුළුවන් ඒ ඔක්කොම එකමයි එතන හිත කැඩුනට පස්සේ කැඩෙන්නේ සද්දයකටද රූපයකටද හිත ගඳකටද රසකටද පහසට කියන එක ඔක්කොටම එකම යාන්ත්‍රණය තමයි තියෙන්නේ ඒ ටෙලිවිෂන් එකේ channel එක මාරුවා නැත්නම් කෝච්චි ට්‍රක් එක මාරුවා සද්දං සුත්වා පතිස්සතෝ විරත්ත චිත්තෝ වේදේති. යා දැන් මේ සද්දේ තමයි අහන්නේ. හොඳට දන්නවා මම මේ ඉන්න ඕනේ පයි. එනතම මේ ඇතුලේ කරන ඉඳගෙන කරන බාන ඉන්න ඕනේ ආනපාන. නමුත් දැන් ඉන්නේ සද්දෙට. නමුත් අර සද්දේ අහන්නේ අනේමට උඟ කාලෙකින් ලබන්න ලැබුණා ආශින අදහසින් නෙවෙයි. එයා දැනගන්නවා මම මේ බොහොම මධ්‍යස්ත ප්‍රත්‍යක්ෂ කළ හැකි අරමුණක අමාරුවෙන් කඹේ වී ඉන්න වගේ යනකොට මේ කොහෙන් හරි ආපු ලොල් දනවන සුළු එහෙම නැත්නම් ජුකුප්සාව දනවන සුළු අරමුණකින් ගසලා දැම්මා. මාව හෙල්ලලා ඇරියා. එතකොට ඒක පිළිබඳව විරත් චිත්ත කියලා කියන්නේ බයලජ්ජා සහිතව. ආරක්ෂක තැනින් මාව පිටතනකට ඇදලා දාන අරමුණක දැම්මන් ඉන්නේ කියලා විරත් චිත්තෝ වේදේති තංච නාජ්ජෝස තිට්ඨතියේ දැකපු සද්දය පිළිබඳව අභිරමණය කරන්නෙත් නැහැ, අභිවදනය කරන්නෙත් නැහැ, අජෝසනය කරන්නෙත් නැහැ. ඒක පිළිබඳව කතා කරන්න ගිය ගමන් ශබ්දෙන් එන කරදරේ වැඩි වෙනවා. ඒක පිළිබඳව අභිනන්දනය කරන්න ගියොත් ශබ්දෙටමත් වෙනවා. ඒකට අජෝසනය කරන්න ගියොත් ඒ ශබ්දය <coughs> අස්සර විස්තර ව්‍යංජන අනුව්‍යංජන වශයෙන් බලන්න ගියොත් අපි ශබ්දයත් එක්ක වැඩි වෙලාවක් ගත කරන්න වෙනවා. ඒ නිසා එතෙන්දි දැනගන්නවා දැන් පිට ගිහිල්ලා. ඔතන පිට ගියේ කියනගෙන වචන කතා කරන්න යන්න එපා. කතා කරුවොත් එන්නෙම ද්වේෂ සහගත වචන. ඒක පිළිබඳව අභිරමණය කරන්න යන්නත් එපා. දැන් Tamange ගෝචර භූමිය පැනලා තියෙනවා. අජෝසනය කරන්න යන්නත් එපා. මේකේ ව්‍යංජනාන ව්‍යංජන බලන්න එපා. ඒක සර්වඥාංශෝය ඉන්ද්‍රිය භාවනා වගේ සූත්‍රවල පෙන්ලා තිනවා සෝතේන සද්දං සුත්වා න නිමිත්තක් ගායි හෝති න අනුව්‍යංජනක් ගායි හෝති න නිමිත්තක් ගායි හෝති න නානුව්‍යංජනක් ගායි හෝති යත්වාදි කරන මේතං අසංගතං විරන්තං uppajjati bhavaka kusala dhamma tatta සංවරය ආපජ්ජති රක්කති සෝතීන්ද්‍රය මම යන්න ඕනේ අපි පටලවා ගන්න නැතුව අරගම සක්මන් කරකට ඉන්නේ. මගේ හිත තියෙන්න ඕනේ පයි. එහෙම නැත්නම් කාය විඥානි එහෙම නැත්නම් කාය ප්‍රසාරි. දැන් මගේ හිත ගියා සද්දෙට. ඒක මම බලාපොරොත්තු වෙච්ච දෙයක් නෙවෙයි. චේතනාවකින් ආපු දෙයක්ුත් නෙවෙයි. හැබැයි මේ පොඩි කාරණාවක් විතර මතක තියාගන්න ඕන පයේ ලැබෙන අත්දැකීම මධ්‍යස්ථයි ඒක කෙලෙස් තනවන කුප්පන සුළු අරමුණක් නෙවෙයි සද්දේ ඊට වැඩි කුප්පන සුළු එක්ක රාගය එක්ක ද්වේෂය ඇති කරනවා දැන් මල පැන්නා. එහෙම නැත්නම් ට්‍රැක් එක පැන්නා. එහෙම නැත්නම් නාලිකාව මාරු වුණා. ඒක පිළිබඳ දැනගෙන බුදුරජාණන් වහන්සේ සඳහන් කරන නිමිත්තක් ගායෝති සද්දේ ආවේ කාගෙන්ද? ඒක මුල කොහෙද? මැද කොහෙද? නිමිති ගන්න එපා. න අනුභයන්ජනක් ආයෝති ඒකේ ව්‍යංජන අනුව්‍යංජන අංග ප්‍රත්‍යංග හොයන්න යන්න එපා. යන්න හැම වෙලාවෙදීම ඒකත් එක්ක වැඩි කරන්න ගත කරන්න ගත කරන්න අභිරමණයක් සිද්ධ වෙනවා. වචන කතා කරන්නත් එපා ඒක. පිංග ගන්නත් එපා. යත්වාදි කරන මේතං අසංගතං විහරන්තං uppajjati පාපකා කුසල ධම්මා තත් සංවරය පජ්ජති. සංවරය අපයි යම් හේකින් මේ අලුතින් ආපු රූපය අභිරත් අභිවදනය හෝ අභි රමණය හෝ අජෝසනේ කෙරුවොත් යම් ආකාරයකින් නූපන්න කුසල් නූපන්න උපදින්න ඉඩ තියනවාද අන්න ඒ කාරණාව පිළිබඳව සංවේදී වෙනවා. දැන් මම හිතියේ ආරක්ෂක තැනක නීරසයි. ඒක තමයි ආත්මධ්‍යස්තයි. ඒක උපේක්ෂා ධනකයි. හැබැයි මම දන්නවා කොහොමද ගැටි ගහගෙන කඹේ වී වගේ පියවර තියන්න දානවා. ඔන්න එතකොට සද්දයක් ආවා. මේ සද්දේ මනාප භාවයෙන් හෝ අමනාප භාවයෙන් නිමිටි ගත්තොත්, ව්‍යංජනන ව්‍යංජන ගත්තොත්, අංග ප්‍රත්‍යංග ගත්තොත්, තලගේ මුලිකේ දේවල් හොයන්න ගත්තොත් එතකොට වෙන්නේ නෝපන්න අකුසල ප්‍රවාහයක් උපදිනවා. අන්නේ නෝපන කුසල් නොයිපද වීම සඳහා මේ යෝගාවචරයාගේ තියෙන සූදානම් ශරීරේ ලෑස්තිලා යන්නේක තමයි මෙතෙක් අපි භාවනා කරලා ලබාගත්ත අද්දකීම. එහෙම නැත්නම් අපි මෙතෙක් උපයාගත්ත භාවනා කුසලය. එහෙම නැත්නම් අපේ දක්ෂ භාවය, සතිය සූර භාවය, සතියේ තියෙන හුරු බුද්ධිකාමයි. ඒක නිසා ඒක කඩන්ඩ මායя අපිට ක්‍රම තුනකින් වටන්න හදනවා අභිනන්දනය, අභිවදනය, අජෝසනය. බුදුන් සරඳහන් කළ තියෙන නිසා ඒ බාධා කරපු එක පිළිබඳව හිතන්න යන්නත් එපා. අභිනන්දනය කරන්න යන්නත් එපා. අභිවදනය කරන්න යන්නත් එපා. කාට හරි කියන්නවත් යන්න එපා. යන්න යන්න වෙන්නේ බාධාවට පොර වැටෙනවා. බාධාවට ආහාර වැටෙනවා. අජෝසනය කරන්න තිබෙක රිංග ගන්න යන්නත් එපා. ඒක උඹේ ආරක්ෂක භූමිය නෙවෙයි. ඒක නිසා ඒක දැනගෙන එතනදී අජෝසනය කරන්න එපා ව්‍යංජනාන ව්‍යංජන බලන්න යන්න එපා අංග ප්‍රත්‍යක බලන්න එපා නිමිටි ගන්න එපා සංඥා තියන්න එපා ඒක එතනම යන්න අරින්න එහෙම නැත්නම් නැවත නැත්නම් එහෙම කෙරුවොත් මේ අරමුණ વિશે මේ විදිහට සූර හැසිරුණොත් නැවත Tamanda අර හිතපු අරමුණට ඉන්න තියෙන ඉඩ වැඩි යම් හේකින් අභිනන්දනය කෙරුවොත් අභිවදනය කෙරුවොත් අජෝසනය කෙරුවොත් අරක දිගේම පැටලවිලා යනවා අපි මෙතෙක් කල් කෙරුවේ ඒක තමයි කෝල්ල බබත් එක්ක කරපු සෙල්ලම කෝල්ල බබා නිකන් ඉන්නවා අපි ගිහිල්ලා අතින් ගන්න ගහපු ගමන් අතහ වෙනවා ඊට පස්සේ ඒක ගලවන්න කියලා තන අනික අතින් ගන්න ඒකත් අහු වෙනවා ඒක කකුලෙන් ගන්න ඒකත් අහු වෙනවා ඊට අනික කකුලෙන් ගන්න ඒකත් ඇයි ඔළුවෙන් ගන්න ගහනකොට මෙහෙවල ඇවිල්ලා අරගෙන යනවා කෝල්ල බබා එකක්වත් අපට ගහලා නැහැ අපි තමයි කොල්ලේ බබට ගහලා තියෙන්නේ. ඒක ලියලා අපි කියනවා මේ කොල්ලේ බබෙක් ඇවිල්ලා මාව ඉවලට අල්ලලා දුන්නා කියලා. නෑ උඹේ තකතිරුකම්මයි. උඹේ මොඩකම්මයි. මේන શબ્ද කොල්ලේ බබට තමයි. ඉතින් ඒකට ගහන්න නැතුව හිටපන්කෝ. එහෙම නැත්නම් පොල් තෙල් ටිකක් අතේ ගන්න හිටපන්කෝ. පොල් තෙල් ටිකක් අතේ ගන්න හිටනවානේ ගැහුවර කමන්නේ. දැන් මේ මේ මාළුක පුතේ රොටි කියන්නේ පොල් තෙල් ටිකක් තමයි. ඔබ ගහනවා අල්ලන්නේ නෑ. එහෙම නැත්නම් මේ හොඳට තෙල් ගහපු රබර් ග්ලව් එකක් අතේ දාගෙන ඉල්ල ගන්න. යහුවට වදින්නේ නැහැ. ඉතින් අපි වෙලා තියෙන පොල් තෙල් නැතුව ගහලා පොල් තෙල් ඇතුව ගහන කට්ටිය ගහන්න බලාපොරොත්තු වෙනවා. එහෙම වෙන්නේ නැහැ. ඒක නිසා තංච නාචෝස තිටති. එතකොට යතස් සුනතෝ සද්දං. ඒ වෙලාව වෙනකොට අරමුණක් බාධක අරමුණක් සද්දයක් ඇවිල්ලා අපේ ගමන කඩලා අපි ඇත්තටම රද්දකට ගිහිල්ලා එතකොට එයා සත්‍ය තමයි ඉන්නේ යම් ආකාරයකට ඒ පුද්ගලයා සද්දේ අසන්නේද යථාස සුනතෝ සද්දං සේවතෝ ചാපි වේදනං යා මනාපමනාප වේදනාවකුත් විඳිනවා හැබැයි විරක්ත හිතකින් විඳින්නේ අන්න ඒකට කියනවා විරංජනය කියලා අර වෙන්ද වගේ අබිරමණය කරන්නේ ආවට බලනවා ආවට සද්ද ඇහුවට ඒක අර එපහ වාහයට හොදි බෙදන්නා වගේ තමයි ඒක දිහා බලන්නේ. එපා වාහයට හොදි බෙදලා මේගොල්ලෝ නැතු ඇති මං හිතන්නේ. එපා වාහයට හොදි බෙදනවලු මේ ගෑණිට හිත තියෙන ඔරමිනියා ගැන. නමුත් ඒ වෙලාවට මිනිහා එනවා ගෙදෙට්ට. ඉතින් ඒකෝට ඒ මනසට ඕන කොහොම හරි කරලා මේ මනසයිලව ගන්න. මොකද අර හොරමනස් හොරමිනියා ගැන තියෙන ආසාවෙන්. ඒකට උට බත් එක දීලා හොම තල්ලු කරනවා. තලවල හැලියෙන් අරගෙන හොදි බෙදනකොට මග දිගට වැක්කෙනවා. ඉතින් මිනිහා දන්නවා මේ හොදි බෙදන්නේ මොකටද කියලා. ඒක කියන එපා වාහයට හොදි බෙදනවා වගේ කියලා. ඉතින් ඒ වගේ අර ඒක මෙතනදී අපි හරි පැත්තට ගන්නවා. සද්දෙට හොදි බෙදපන්. හැබැයි එපා වාහයට හොදි බෙදන්න වගේ බෙදපන්. සද්දේ අභිරමණය කරන්න එපා. අජෝෂණය කරන්න එපා. සද්දයට අභිනන්දනය කරන්න එපා. පිටින් ආපු නිසා දන්නවා හැබැයි ආස්වාද ජනකව නෙවෙයි බලන්නේ. ගංගෙට ආපු ගැරන්ඩියෙක් දිහා බලනවා වගේ. එහෙම නැත්නම් හතුරෙක් Tamange ගෙට ආවා. ඒත් බොහොම ඩිප්ලොමැටිකලි කටයුතු කරනවා එලවන්නේ ගහන්නේ. සලකන්නේ කොහොමද අන්නේ වගේ සලකනවා. එතකොට සද්දෙත් අහනවා. හැබැයි වේදනත් විඳිනවා. හැබැයි ඒකට අභිරමණය කරන්නෙත් නෑ, අජෝසනය කරන්නෙත් නෑ. යත යථාස වේවතෝ ජටාස සුනතෝ සද්දං සීවතෝ ചാපි වේදනා කීයති නොපචියති දන්නා දැන් මං ඉන්නේ තාමත්ම අනතුරුදායක තැනක මං මේ වෙලාවේදී මේක අභිරමණය කරන්න යන්නේ නැහැ කියලා මතුවෙන්න පුළුවන් කෙලෙස් තාම නෝපන් කෙලෙස් මතු නොවීම පිණිස ක්ෂය කරන අදහසින් ක්ෂය කරන, වැය කරන, නිරුද්ධ කරන, ගෙවන් දකින්න අදහසින් බලනවා කීයති නොපචියති. අනේ මට සද්දයක් අහන්න හම්බුණා කියලා අපි රමණී කරන්නේ මෙන්න මෙතන විතරයි සද්දකුත් ඇහෙනෝ වේදනාවකුත් දැනෙනෝ නමුත් ඒ යෝගාවචරයක අභිරමණය නොකිරීම හරහා මං ඉන්නේ අනාරක්ෂිත තැන බව දැනගෙන අන්නේ කටයුතු කරන කෙනාට විතරයි මේ සංසාර බය තියෙනවයි කියලා තේරෙන්නේ. සංසාර බය තියෙනවා කියලා කියන්න පුළුවන්. ඒ වගේම සංසාර බයෙන් කටයුතු ගැලවෙන්න කටයුතු කරනවයි කියලා කියන්නේ. කවුරු හරි හිතනවා නම් ඒ වගේ මාරු වෙච්ච වෙලාවක දිව්‍යනාශ කෙනෙක් ඇවිල්ලා මාව හරි මඟ තියාවි. පෙර කරන ලද කුසලකින් මං ඇවිල්ලා තියාවි. එහෙම නැත්නම් කවුරු හරි ආශිර්වාද කළා මම නිසිමඟ ගෙනත් යවි. කක්කත් බලන්න. කිසිම දෙයක් බලන්න නැහැ. දෙන්නන්සේක කාම සූත්‍රය පැහැදිලිවම කියනවා. ඒකේ මාරුවකදී බීම කලපුරුත්ත, බීම අහපුරුත්ත, බීම දැකපුරුත්ත මිසක්කා. ඒ වෙලාවේදී බේරගත්තේ නැත්තම් අපි පස්සේ කාට දොස් කිව්වත් නොපන්න කුසල තියලා ඉවරයි. කීයති නොපචීයති ඒවං සෝ චරති සතෝ. එයා එතකොට මේ සතිය මේ සාමාන්‍ය එකම ඉරියව්වක එකම අරමුණක එකම පතේක එකතු කරන සතියක් නෙවෙයි අරිට වැඩිය විචිත්‍ර සතියක. කියන්නේ මාරු තමන්ට පැදුරක් නොකිය අපේ අර ආයතනකින් ආයතනකට හිත පනින වෙලාවකදී ඒ වෙච්ච කාරණාව දැනගෙන වාහනේ ස්කිට් කරන්න හදන වෙලාවක වාහනේ පාරෙන් වාහනේ පෙරලෙන්න දෙන්නේ නැතුව කොහොම හරි ධාංගටයක් දාගෙන පාරේ නතර කරගන්න. එයාට කියනවා බුදුරජාණන් වහන්සේ සතාචාර්ය කියලා. එහෙම නැතුව මේ වගේ වෙලාවක කලබල වෙලා පෙරළුනොත් ඊට පස්සේ තිනායි වාහනේ ගැන බලාපොරොත්තු තියන දෙයක් නැහැ. ඒ නිසා දැන් භ්‍රාන්ත රත්යක් බව තේරුම් ගන්න. මගේ ගමනට බාධාවක් ඇවිල්ලා. භ්‍රාන්තිය කියලා කියන්නේ බයිකට නිසා ඇති වෙන කලබලයකට භ්‍රාන්තිය කියන වචන අපි පාවිච්චි කරනවා. රතං භන්තං වදhari. එක පාරට ටික මාරු වෙනකොට තමන් ඒ සතිය කියන සතිය සාමාන්‍ය සතිය නෙවෙයි ඒක සුපතිට්ඨිත සතියක් කියනවා වේකුල්ල සතියක් කියනවා මේ මාරු වුණා මාරු වෙච්ච බවක් දන්නවා ගිය සද්දයකට බවක් දන්නවා ආපු වේදනාවක් මනාපමනාපද කියලා දන්නවා ඒක අභිරමණය කරන්නේ අර නෝපන්න අපසන් නොයිපත වීම පිණිස ගන්න මේ ප්‍රයත්නයේදී ආට තේරෙන්න පටන් ගන්නවා ඉස්සල්ලා දවසේ නම් මට මෙතන මේ වැඩේ ජාම බේර ගන්න බැරි වුණා ඉස්සර දවසේ සද්දයට ඇදිලා ගියා. එමෙතන සද්දයට වෛර කරා. දැන් සද්දයක් අබ්බව දාන්න එක්ක වෛරේ හෝ ආසාවත් පහළ වෙච්ච බව දාන්නවා. ඒ මත්තමින් වාහනෙම් වා පාරෙන් වාහනේ පෙරලෙන්නේ නැතු වෙන්නේ. තහංගටයක් කොහොමද දාලා වාහනේ නතර කරගත්තා වගේ නතර කරුවොත් ඒක නතර දැනගන්න පුළුවන්. එහෙම නොවුනා නම් මේ දක්ෂකම නොතිබුණා නම් පහළ වෙන්න පුළුවන් කෙලෙස් පහළ නොවීමේ දක්ෂතාවයට කියනවා සතර සම්පජඤ්ඤයෙන් දෙවෙනි සම්පජඤ්ඤය කියලා. සතර සම්පජඤ්ඤය කියන්නේ පළවෙනි එක. අනුප්පන්නාන පාපකාණං අකුසලාණං ධම්මාණං න උප්පාදාය චන්දං ජනේති වායමති විරියං ආරබති චිත්තං පග්ගණ්ණාති පදහති. තාම නූපන් අකුසල ධර්මයන් අනුප්පන්නානං අකුසලාණං පාපකාණං අකුසලාණං ධම්මාණං න උප්පාදාය. නැවර තිබුණු පාරෙම අරසාව තිබුණා. දැන් සද්දෙට ගිහිල්ලා නොබන අවසල් උපදින්න ඉඩ තියෙනවා. අන්න එවැනි අවස්ථාවක් තීරුම් අරගෙන මේක සම්දිස්ථානයක්, මේක අනතුරුදායක තැනක්, මේක මාරපාක්ෂික තැනක්, මේක ගෝචර භූමියෙන් පිට ගිය තැනක් කියලා ඒ මාරුව දැනගෙන අනුපන්නාන පාපකානං අවසරණ ධම්මාන න උපාදාය මේ ඉපදිච්ච ටික ඇති අලුතෙන් නොයිපද වීම පිණිස ඡන්දඥනේදී කැමැත්තක් ඇති කරගන්න. මේ ඡන්දය කියලා කියන්නේ ශ්‍රද්ධාව ඊට වැඩිය මට්ටමකට ඇවිල්ලා නැත්නම් මෝරලා කරබැලීමේ ආසාවක් එනවා මම හැමදාම මේක වෙනකොට මීට ඉස්සලා එක්ක සද්දයක් එක්ක එක්ක සද්දයක මනාපුණා දැන්ට මට ඒ වෙනුවට වඩන ලද කමටහනක් තියෙනවා නැත්නම් මෙතෙක් වෙලා කරගෙන ගිය සක්මන කියනවා සක්මණට සාපේක්ෂව මෙතන කෙලස් වැඩි. මම ඡන්දයක් ඇති කරගන්න ඕනේ, කැමැත්තක් ඇති කරගන්න ඕනේ. අර අගෝචර භූමිය දිගේ යන්නේ නැතුව මෙහෙට එන්න. ඡන්දං ජනේති. ඒ ඡන්දය පමණින් වැඩි වෙන්නේ නැහැ. බුදුසසුන කියනවා නකෝපණී කම්බික්කවේ ඉච්ඡේව පත්තබ්බා යමක් කැමති වෙච්ච පමණින්ම මානෙන්නේ ලැබෙන්නේ නැහැ. ඒක වෑයම් කරන්න අපිට මේ මෙහෙම වේවා මෙහෙම වේවා කියලා පැතුවට ඔය මොකක්වත් වෙන්නේ නැහැ. උගෝදෙනෙක්ම පතනවා ඒගොල්ලෝ හිඟන්නු. කිසිම අපේ පයයක් ඇති මිනිස්සු නෙවෙයි. ඒසාව පළවෙනිම කැමති වෙන්නේ චන්දන් ජනිතිරසේ වායමති. උත්සාහයක් ගන්නවා. ඒ සද්දේ දිගේ ඕන් නැති ප්‍රකාශ කරන්න ගිහිල්ලා ඕන් නැති වචන කතා කරන්න ගිහිල්ලා තරහ වෙන්න ගිහිල්ලා අකුසල් තව තවත් වැඩෙන එක අඩු කරගන්න වෑයමක් කරන්න මේ වෑයම මෙතන මේ කියන කුසල ඡන්දය අනුව ඇති කරන වෑයමට මං වෙනුවෙන් මගේ අම්මට කරන්න බෑ. මට මගේ අම්මා වෙනුවෙන් කරන්නත් බෑ. මට මගේ දරුවා වෙනුවෙන් කරන්නත් බෑ. මේතනදී කළ යුත්තේ මොකද්ද කියලා කිසිම පොතක මේ ලෝකේ ලියවිලක් නැහැ. මේක වීටි ඉස්සලා කොටලා තිබුණ දෙයක්වත් නෙවෙයි. ඒ නිසා එතනදී මේ අවශ්‍ය කරන ඡන්දය අනුව ගන්න වෑයම Tamangeම ක්‍රමයක් සහ විදියක් වෙනවා. ඒකට බුදුරජාණන්සේ කවදාකවත් අත දාන්නෙත් නෑ. ඒකට සමාන අයිතිවාසිකමක් දෙනවා මේක මානව අයිතිවාසිකම කියලා කියතයි. හැම කෙනාටම කරන්න ඕන කරලා තියෙන මේ නීරස වුණත් ආරක්ෂක භූමියට එන එක හොඳයි රස වුණත් නැත්නම් වෛරයක් තිබුණත් සද්ද දිගේ ගියොත් ගෝරි ගොඩයි කෙලෙස් උපදිනවා අගෝචර භූමිය කිසි කෙනෙක්ගේ තෙතක් අනුකම්පාවක් නැහැ. ඇයි ඔබ ගියේ කොල්ල බවතිය සෙල්ලම් කරන්න. ගියොත් අහුවෙනවා. ඒ නිසා මේකට එන්න ඕන කියන ක්‍රමයට හැම කෙනෙක්ටම අපේ සමාන ක්‍රම සහ විදි තියෙනවා. අපි කවදාවත් පාවිච්චි කරන්නේ නැහැ. අපි මුලේ ඔක්කොම මේ තාක්කල් අපි පාවිච්චි කරලා තියෙන කවුරු හරි පිස්සේ කලින් කියපු කුණු එච්ච ක්‍රම. එකක්වත් අපේ ක්‍රම අපි පාවිච්චි කරලා නැහැ. පාවිච්චි කරනවා නම් මෙන්න ක්‍රමය. අපි උගන්වන හරියක් ඉස්කෝලවල උගන්වන්නේ කවුරු හරි පිස්සෙක් පමාරපු කුණක්. රීකන්ඩිෂන් කරව බඩු තියෙන්නේ. අධ්‍යාපන ශේෂ්ඨයේ තියෙන හරියක් තියෙන්නේ රීකන්ඩිෂන් කරව බඩු. ඒ මිනිස්යාට එතනදීම නෝපන්න අකුසල් නෝපන්න වෙන ට්‍රැක් දෙක පේනවා මේක උදාසීන මාර්ගය පුරුදු කරපු තැන ගෝචර භූමිය සත්‍ය අරසාව දෙනවා. දැන් ඉන්නේ අනතුරු තැනට හොස්ස දාලා හොම්බ දාලා ඒ හොම්බ ඒ පැත්තට යන්න දෙනසෝ මේකට ගන්න ඕනේ නම් හැම කෙනාටම සමාන දක්ෂතා තියෙනවා. අන්නේ දක්ෂතා ටික මතු කරන්නයි බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ. අපි ඒ වෙලාවට අයියෝ හත් දෙයනේ මට වෙච්ච දේ බලාපල්ලා කියලා ඇඬුවට කවුරුද උදව් කරන්නේ? එතකොට මට මේවා නොවේවා කියලා පැතුවට කවුරුද උදව් කරන්නේ? එහෙම නැත්නම් මම අරක දෙන්නම් මේක දෙන්නම් මට මේකට පොඩි හෙට්ටුවක් කරලා මේකෙන් මාව බේර කරන්න බෑ. බුදුන්ස්කන චන්දංජනේති වායමති. වායම ආරම්භ කරාට පස්සේ යාට තේරෙන පටන් ගන්නවා මයි සංසාරේ කවදාකවත් නැති විදියට එතන එතනම අකුසල් අහෝසි කිරීමේ නැත්නම් පව්ගෙවන් කිරීමේ ක්‍රමයක් මට දැන් අස්පනා අපිට ලැබිලා තියෙනවා මම යන්තම් ඒකට අවුලව ගත්තා එහෙම නැත්නම් ඒකට මුණ දුන්නා හැබැයි දික්කට මේක වෑයම් කරන්න චන්දං ජනේති වාරති විරියං ආරම්භති ඊට පස්සේ විරිය ආරම්භ කරනවා දැන් මං ඉන්නේ කොහම අශීරු අවස්ථාවේ හැබැයි මට දැන් දෙකම පේනවා ආපහු අරමුණට ආවොත් අම්මා ගොඩකට ගියා වගේ කිතරාව වගේ ධර්ම ආරසාව තියෙනවා මේකට ගියොත් නූපන්න කුසල රාශියක් පහළ වෙනවා මම දැනටමත් මේ පැත්තට හොස්ස දාලා තියෙන්නේ මට පුළුවන් ද පශ්චාත්තාප නොවී මට මේ වෙච්ච අමලිය ගැන පශ්චාත්තාප නොවි. හිත සලා ගන්න නැතුව මෙන්න මේකට ශ්‍රද්ධාව කියන්නේ. මේ ශ්‍රද්ධාව කියන්නේ අර මූලික අමූලික ශ්‍රද්ධාව නෙවෙයි. එහෙම නැත්නම් පසාද ශ්‍රද්ධාව නෙමෙයිකට කියන ඕකප්පන ශ්‍රද්ධාව. මේ වැඩේ ගොඩ આવොත් ගොඩ නැත්නම් කක්ක ගොඩි. ආහනේ ශ්‍රද්ධාව තියෙනවනම් එයාට චන්දන් ජනේති වහමත විරියක් ආරම්භ කරනවා. ඒ ඒ අසීරු தත්ත්වෙ තියෙද්දි කොහොම හරි වාහනේ පෙරලා ගන්න නැතුව තමන්ගේ පුරුදු අරමුණට නැත්නම් ආරක්ෂක භූමියට අශෝකම් විරජක්කේම කියන තැන ගන්න උත්සාහ කරොත් යොදන යොදන වීරියට සාපේක්ෂව ඇති වෙන තියෙන කෙලෙස් ඇති නොවීමේ යාන්ත්‍රණය තේරෙන්න පටන් ගන්නවා ඒ තේරෙන්න පටන් ගන්නකොට තේරෙනවා මෙතෙක්කල් මට මේක කරගන්න බැරි වුණේ මේ හිත පිට යනවා කියලා පශ්චාත්තාප වෙච්ච ගමන් අපේ ක්‍රම සහ විදි සියල්ලම විහිදලා යනවා. ඒ ඔක්කොම හෙම්බත් වෙලා යනවා. ඉදිරියට යන්න වීර්යයක් ඇති වෙන්නේම නැහැ. ඉතින් මම මේකට චෝදනා කරනවා මේ සදාචාරවාදී කියලා. මං වගේ කෙනෙකුට එහෙම හිත පිට යන්න ඕනේ නැහැ. මං පින් කරලා තියෙන අයි මට සද්ද එන්නේ කියලා අපි මොනම ක්‍රමයකින් හරි සද්දෙත් එක්ක කටුවත්තක් වගේ පැටලෙන්න පටන් ගත්තොත් සද්දෙ දිගේ ඇදගෙන යනවා නූපන්න කුසල් රාශියක් වෙනවා. එතනදී දැනගන්න ඕනේ දැන් මේ මේක අපාය මාර්ගේ මේක නිවන් මාර්ගේ හැම චිත්තක්ෂණයම ওই දෙකම තියෙනවා. මට පුළුවන් මේ අපාය මාර්ගෙන් ගලවලා මේ නිවන් මාර්ගයට දාන්න උත්සාහ කෙරුවට පස්සේ බැරි වුණත් ප්‍රශ්න නැහැ. උත්සාහ කරන්න කරන්න කරන්න තමන්න තේරෙනවා තමන් තමන් අදහන්න ඕනේ තමන් තමන් අදහන්න නැති කිසිම කෙනෙකුට එහෙම නැත්නම් මට වෙලා දෙයන්නාන්තේ පිහිට වෙයි මට බුදුන් පිහිට වෙයි මට ධර්මයේ පිහිට වෙයි මට සංඝයා පිහිට වෙයි මං දීපුදානි පිහිට වෙයි මගේ දැනුම පිහිට වෙයි මගේ ඥානෙ පිහිට වෙයි මොකක්වත්ම පිහිටක් නැහැ. තන්නේ කරම ඒ වෙලාවේදී ගන්න ක්‍රමවේදේ විතරයි තියෙන්නේ. ඒකත් සමානලාට පොට්ට chance එකට වදින්න. හරියට වැඩ කරන්නේ නමුත් එක දවසයි මේක හරියන්න එක දවසක තීරුම් ගත්තොත් හැම වෙලාවෙම නිවන් මාර්ගයේ තියෙනවා. මෙතන හැම වෙලාවෙම අපාය මාර්ගයේ තියෙනවා, සංසාර මාර්ගයේ තියෙනවා. ඔය කොච්චර නිවන් මාර්ගයට ගිහිල්ලා අපේ හිත හැබ්බැහි වෙලා, හුරු වෙලා නතු වෙලා තිබුණාත් බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා තියෙනවා. බුදුහමර මේ වගේ දේවල් ඉතාම සූක්ෂම දේවල් අපට කියලා දීලා තියෙනවා. දැන් ඔබ ඉන්නේ ඔන්න දෙකට දෙතවර වෙලාවේ. පුළුවන් නම් අච්චර සද්දෙට හිතවිලි ඇවිල්ලා වේදනාව හෝ මනාප හෝ අමනාප පහළ තියෙද්දි තමයි මෙතෙක් කරගෙන ගිය අර ക്ഷേම භූමියට උපේක්ෂා අරමුණට නිර්මල තැනට නික්ලේශී තැනට හිත ගන්න පුළුවන් වුණොත් අර තේරෙවි මේ නික්ලේශී දේට නිර්මල දේට මේ උපේක්ෂා දේට ප්‍රේම කරන කෙනාට විතරයි මේක ගැලවුම් මාර්ගය කියලා තේරෙන්නේ. නැත්නම් මේ භාවනා කරනකොට එන කම්මැලිකම කියලා එකක් තියෙනවා. නීරසකම කියලා එකක් තියෙනවා. අසරණ ගතිය වගේ තියෙන එකක් තියෙනවා. එහෙම නැත්නම් පහළ ගතිය වගේ තියෙන්නේ. අන්න ඒකට ප්‍රේම කරන එකනට විතරක් අර වගේ අමලියකදී මේක තමයි උදව්වට ඉන්නේ. රසීදිගේ යන කෙනා අරකටම ඇදලා යනවා. ඒ නිසා මෙන්න මේ හැකියාව භාවනා කරනකොට භාවනාවේදී අරමුණේ හිත තියෙනකොට ඇතිවෙනා වූ විරාගය විරංජනය අධ්‍යකලා ඒකට ප්‍රේමය උපදවන්න පුළුවන්. ඒක බුදුහාමර කියන්නේ ඒකට ප්‍රමෝදය කියලා. ප්‍රමෝදය උපදේශ කරන්න බේනවා. මෙන්න මේ ඒ අරමුණේ ඉන්නකොට ඒක ඇති වෙන නීරසකම උනත් දැන් ආරක්ෂක භූමියක් වෙනවා. ශබ්දකින් ඇති වෙන අලුතින් ආගන්තුක ආපු ශබ්දෙන් ඇති වෙන කෙලස් ඉදිරිපිට. ඒක නිසා මේක කල්ලාතු පුරුදු කරලා තිබුණ නැත්තම් ඒක න හැම වෙලාවෙදීම මේ පුරුදු කරලා ද අරමුණේ නිතර නිතර ඇති වෙන මේ කම්මැලි ගතිය, නීරස ගතිය, කීපයකේ තියෙන පැංගිරි ගතියට හිත නරක කරගෙන ඉන්න කෙනාට සද්දෙත් එක්කමයි පටලයි. කවදා හෝ භාවනා කරලා මේ භාවනා කරනකොට ප්‍රතිඵල එපා. භාවනා කරත් ඇති. භාවනා කිරීමම ඇති. උගදෙනෙක් මේකේ මහා ලොකු ප්‍රතිඵල බලාපොරොත්තු වෙනවා. භාවනා කියන කර්මාන්තයේ නැත්නම් මේ සතිය කියන්නේ වැරද්දක් ඇත්තෙම නැහැ. කවදාකවත් නැහැ. ඒකේ අත්‍තරද්දත් අපි කියන්නේ හුරතලයක් කියලා. ඒ නිසා ඒක කරනකොට දීනසයි තමයි. ඒක තියෙන කම්මැලි තමයි. ඒක තමයි තණ්හාව යන්නේ පැත්ත කියන්නේ. ඒක තමයි විරාගය කියන්නේ. ඉතින් අපි වෙලා තියෙන විරාගය එනකොට කඩින් චොක්ලට් හොයනවා නේනවා. නැත්නම් අයිස්ක්‍රීම් හොයනවා. මොනවා හරි රසමසවලු හොයනවා. ඉතින් ඒක මාරය බලාගෙන ඉන්නේ ඉඳා කාපන් කියලා ගෙට දාගෙන දෙනවා. දෙන්න දෙයියු. තමන්න පුළුවන් නම් මේ භාවනාවේ නීරසකම තමයි අපි උපයාගත්ත දේ. කාරසයි. ඒකේ අලුතෙන් කෙලෙස් උපදින්නේ. මේක බුද්ධ ආදී උත්තරනාංශල කියන්නේ උපේක්ෂාව කියලා. උඹට peerෙන්නේ කම්මැලිකම කියලා, කාලකන්නිකම කියලා, පාළුගතිය කියලා, නීරසකම කියලා. ඔකට කියපන් හුදේකලාව කියලා. ඔකට කියපන් චිත්ත ප්‍රමෝදය කියලා. ඔකට කිපම් පිරිච්ච ගතිය කියලා. ඔකයි ආර්යයන් වහන්සේලා ඉස්සරහට ගන්න මේ වාංගුවේදී. ඉතින් මේක පුරුදු කරලා නැත්තම් එහෙම නැත්නම් මේ නීරතකමට පයින් ගහනවා නම් මූණට කියලා ගහනවා නම් මේ වගේ වෙලාවදී යෝගාවචරයට අසමය අනාතයි. එනිසා මේ වගේ වෙලාවලදී භාවනාදී ඇති වෙන නීරසකමට ප්‍රමෝදය ඇති කිරීම කරන්න බෑ. ඒ කල්යතෝ කරලා තියෙනවා. ඒක එනවනම් ඒක නා කවදාකවත් මේ භාවනාවේදී හිත පිට ගියයි කියලා Tamanට දෙස්ති ගන්නෑ. යබන්න දෙස්ති ගත්තොත් හිත වැටෙනවා. පශ්චාත්තාප වුණොත් හිත වැටෙනවා. මට ගන්න තියෙන්නේ මම මේ ගියේ පාරෙම දන්නේ ආකාරය. නැත්නම් දන්න අරමුණ හොඳයි කියලා මේකට ගන්න පුළුවන් නම් අතන සද්දෙත් ඇහිලා තියෙනවා. එතන වේදනාවකුත් ඇවිල්ලා තියෙනවා. හැබැයි ආපහු අරමුණට ආපහු ගමන් එනවත් එක්කම අර කෙලෙස් ඔක්කොම අහෝසි වෙනවා. ඒ සියලු කෙලෙස් අහෝසි වෙනවා. ඒක නිසා කීයතිනෝ පචියති කෙලෙස් ගෙවීමක් සිද්ධ වෙනවා, පැහැවීමක් සිද්ධ වෙන්නේ කෙලෙස් මේරීමක් වෙන්නේ මොකද? Tamange සතිය උච්ච සතියකටපත් වෙනවා. අරමුණු මාරු වෙද්දි අතන හරින සතියක් එනවා. එකම අරමුණ යන සතියක් නෙමෙයි. ඒ මට්ටමට එන්න අභියෝගයක් එන්න බවනේ. ඒසයි අභියෝගය ප්‍රගති පරීක්ෂණයක්. ඊගා ප්‍රොමෝෂන් එක දෙන්න කරන පරීක්ෂණයක්. බුබ්බඩේ හිතන්නේ අනේ භාවනා කරනකොට මට සද්දයක් ආවා මම වැටුණා. භාවනා කරනකොට මට වේදනාවේ රූපයක් වෙන්න මම වැටුණා. ගඳක් ආව මම වැටුණා. රසක් ආව මම වැටුණා කියලා පුංචි දේවල් වලට හිත කැටකිරිල්ලේක තරම් පුංචි කරගන්න. බුදුරජාණන් කියනවා සද්දන්ත කුලයේ ඇතෙක් වගේ උඹ වර්මන්තකින් බැන්දත් යකඩ දන් වලින් බැන්දත් කඩලා විවේකේ එනකම් විමුක්තිය එනකම් උඹේ අලිගතිය පාවා දෙන්න එපා. යටත් වෙන්න එපා. කඩපින එක. මොන සද්දාවත් කඩපින. කඩලා ආයෙත් ගණන් කරමුණට. මොන වේදනාවක් ගණන් කරමුණට. නිකමට චිත්තක්ෂණයකට මොන රූපියාවක් අරමුණට ගන්න කියන. එතකොට මේ යෝගාවචරයේ බාධකව පැමිණෙනා වූ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ දවසින් දවස දවසින් දවස යෝගාවචරයගේ කිවිසීමේ ශක්තිය ප්‍රතිශක්තිය වඩන්ඩ මේකේ පුදුමාකාර හේතුඵල සම්බන්ධයක් තියෙනවා. එන්නේ එන්නේ එන්නේ ටික ටික අභියෝගේ වැඩි වෙනවා. ඒක ඒක පුදුම ලක්ෂණ සමතුලනයක තියෙනවා. ආධුනික පුංචි එකක් අල්ලන්නේ ඉස්සලම අල්ලගෙන යන්තම් ගොඩ ඇවිල්ලා ආයෙසද අරමුණේ හිත පිහිටවනවා. පිහිටවලා පස්සේ අර තේරෙනවා. ඇවිල්ලා බලනකොට අරමුණ කලබල වෙලා නැහැ. අපි හිතන්නේ මේ කෙලෙස් එකට ගිය නිසා ගෙදර ගෑනි තරහ වෙලා වගේ අරමුණ තරහ වෙලාද කියලා නෑ. අරමුණ මොනක්වත් වෙලා නෑ. අරමුණ ගෙදර ආවට පස්සේ බොහොම සතුටින් බාර ගන්න. ඒක නිසා හොඳට බලන්න සතිය වඩන කෙනාට මොන තරම් කැළඹිලි හිතක් තිබුණත් අන්තකුවිට ගිහිල්ලා කැළඹිලා තිබුණත් තමයි වඩන ලද විවේක මනස පුරුදු කරලා තියෙනවා ආභෝග කරලා තියෙනවා කලබල මනසෙත් විවේකයේ තියෙනවා ඒ කලබල සමාදන් වෙන්නේ නැතුව විවේකේ සමාදන් වෙච්ච ගම කාකෝසංගයilla මොනවත් නැහැ තමන් ආරක්ෂක භූමිය කියන්නේ. අපි හිතනනේ අයිතිවාදිකම් සඳහා මේ කලබල කරපේක්කාර විරුද්ධ පෙස්සක් ගහන්න ඕනේ. චෝදනා කරන්න ඕනේ. ඉතින් ඒ තරමටම පැටලෙනවා. ඒ තරමටම කොල්ල බබත් එක පැටලෙනවා. තමන්ද කරන්නේ කොච්චර කලබුණා. හිතේ ඒ මොහොතේ සතිය පිහිටවන්න පුළුවන් ගතිය මොනම කෙලෙසකටවත් කරන්න බෑ. සතියේ තරම් බලවත්. ඒක එන්නේ නෑ ඔය සති මාත්‍රේ වඩන කාලේ. සති මාත්‍රේ වඩන කාලේ අපි කොහොම හරි නිකන් ධනගගාගේ බබා හිට ගන්න හදනවා වගේ. එහාට තතනවා මෙහාට තතනවා. තියෙන දැන් තියෙන්නේ ඇවිදින බබා බඩබිනුම් ගන්න වෙලාව. හර්ඩල්ස් පයින් වෙලාව. එතකොට උට ඔය හිටගෙන ඉන්න කිච්ච ප්‍රශ්නයක් නැහැ. හිට ගන්න එක මේ සෙල්ලක්කාරකම් කරන වෙලාව. මං කියන්නේ මේ කෙල්ල වැඩි වියපත් වෙන වෙලාව වගේ කියලා. ලිංගික පරිණතියට එනවා එනවා. එයා දන්නවා මොන කරදරේ ආවත් ටිකක් වෙලා යනවා ඒකට. ඒකෝට දන්නවා මේ මේ අරමුණක් ආපුවාම සද්ද රකුණක් ආපුවාම ඒක ඉබේ කෙරෙන්නේ නැහැ ධර්මතාවයෙන්. මමම ඡන්දයක් ඇති කර ගන්න ඕනේ. මම වෑයමක් කරන්න ඕනේ. මම විදි ආරම්භ කරන්න ඕනේ. චන්දන්දනේති වායමති විරියක් ආරබදී. ඉතින් චිත්තම් පක් ගන්නවා. ඊට පස්සේ දැඩි කරලා අල්ලනවා. හිත දැඩි කරලා අල්ලනවා. සද්දේ මොන જાති වුණත් කාගේ සද්දයක් ආවත් මං මං සමාදන් වෙච්ච මූල කර්මස්ථානේ ඒක හරි කම්මැලි. කාරේදී රසයි. ඒකට මේ සද්ද මොනවාවත් මම මේකට එනවා කියලා Taman දන්න භූමිය, ക്ഷേම භූමිය, නිර්මල තැන, නික්ලේශී තැන නැවත නැවත සමාදන් වෙන්න වෙන්න ඒ භූමිය Tamanට ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී කියලා ඒ භූමිය Taman අරසා කරන තාක්කල් ඒ භූමිය Taman අරසා කරනවා. ධර්මය මේ සති ධර්මය තමන් අරසා කරන ශ්‍රද්ධාවයි කියලා ගණන් ගන්න එපා. ගණන් ගත්තොත් එයා වටනවා කියලා. ගණන් ගන්නෑ. මොනවා කිව්වත් ගණන් ගන්නෑ. ආපහු තමන් බලනවා හිටපු ගෝචර භූමියට එන්න. ගෝචර භූමිය අදහන කෙනා. නැත්තම් ගෝචර භූමිය අරසා කරන එකනා ගෝචර භූමිය අරසා වෙනවා. භූමිය කියනවා චාන් චාන් චාන් චෝ චෝ චාන් චාන් කියලා කතාවක් ඒ මොහොත මැද ගඟක් මැද විශාල ගංගාවක් තියෙන ගංගාවල් මැද තියෙන පුංචි ඩෙල්ටාවක් දූපතක් තියෙනවා ඒකේ ලඳු කැලේ තියෙන. ওই ලඳු කැලේ ඉන්නවනම් දිවියේ ඒ දිවිය නිසා ඒ මැද තියෙන දූපත කවුරුත් යන්නේ ඒක අරසා වෙනවා. ඒ නිසා දූපත නිසා දිවිය අරසා වෙනවා දිවිය නිසා දූපත අරසා වෙනවා. අන්නේ වගේ තමයි දිවින හදා ගන්න ඕනේ. තමන්ගේ දිවයින තමන් හදාන දීපං කෛරාත මේ දාවි. දිවයින හදාගත්තට පස්සේ ඒක යොදවදා බලන්න රූපයක් ආවම මට දිවදින මගේ දිවයිනට ඇවිල්ලා මට ආර්සව ලබන්න පුළුවන්. වේදනාවක් ආවත් මගේ දිවයිනට මට එන්න පාර මතක වෙනවා. නැත්නම් එන පාර සදාකාලිකව කැපිලා යනවා. රූපයක් ආවට, ගඳක් ආවට, රසක් ආවට මෙන්න මේ විදිහට දීූපතේ දූපත පිළිබඳ සංකල්පයෙන් බැලුවොත් හැම රූපයක්ම විරංජන වෙලා හැම සද්දයක්ම විරංජන වෙලා හැම ගඳක්ම රසක්ම පහසක්ම එහෙම නැත්තම් තමයි මේව රසකාමී විදියට මේ වර්ණ රස කර්ණ රසායන විදියට රූපෙට ඇදිලා දිවක් දික් කරන කටත් අරගෙන රූප බලන්න වෙන්නේ අර තමන් හදාගත්ත දිවයින පිළිබඳව තැකීමක් නැතුව මේ බාහිර ලෝකයේ අගය කරන්න ගත්තොත් කොල්ලෙවපත් එක දෙල්ලම යනවා නිසා යෝගාවචරය මාළු මාකට් එකටත් යන්න ඕන. සුපර් මාකට් එකටත් යන්න ඕන. සම්දර්ශනයටත් යන්න ඕන. අපායටත් යන්න ඕන. හරක් කපන තැනටත් යන්න ඕන. ගිහිල්ලා බලන්න ඕනේ. මේ මේ දර්ශන හරීම හිත පාරවන සුළු දේවල්. මෙවැනි දේතියෙදිත් මම දැන් හිතගෙන ඉන්න බව මට දැනගන්න බැරිද? එතන මම්මයි මෙතෙන්ද ගියේ නිසා මේක මොකද උනේ කියලා බලා ගන්න බැරිද කියලා බැලුවොත් ඒ තමන්ගේ දිවයිනට එන්න නැවත එන්න පුළුවන් ගතිය මකන්න දරන් කිසිම කෙලෙසයක් මේ ලෝකේ නැහැ. ඉස්සෙල්ලෙසන් නම් අර සත්‍ය මාත්‍රාව වඩන කාලේ අපි දුර්වලයි. නමුත් වැඩිගෙන වැඩිගෙන එනකොට තේරෙන පටන් ගන්නවා ඕනේ උඹට පෙන්වන්න පුළුවන් ඕනම දෙයක් පෙන්වපන්. මාරයට කියන ඔබට ඕන දාපන් ඔබ බවුන්සර් එකක් දීපන් නැත්නම් මොන විදියට ක්‍රිකට් ගහපන් මේ බෝල දාපන් ඔබ ස්ක්‍රූ බෝලයක් දාපන් මම දන්නවා බැට් කරලා මේ පරිශ්‍රණයේ එහෙම එහෙම එනේන එකට එනේන එකට දමදම තමන්ට පුළුවන් මේ සත්‍ය මාත්‍රාවේ අති මාත්‍රාව කියන්නේ නරකයි ඒකේ. සමගේ මූල කර්මස්ථානයේ සරණ කරගෙන පිහිට කරන ජීවත් වෙන්න පටන් අරගත්තා. ඊට තේරෙන්න පටන් ගන්නවා මේ මූල කර්මස්ථානේ නෙවෙයි නිවන කියන්නේ. නමුත් මූල කර්මස්ථානට වාංගු වෙලා අරකට කියන බෝල දාපන් ඕන එකක්. නැත්තම් ක්‍රිකට් නෑනේ. බෝල දාන්න නැතුව දිනන්න බෑනේ අපිට. දාපන්. අමාරු බෝලයක් කරනකොට ලෑල්ලා අල්ලනවා. පුළුවන් ඒ වයිදී අදිනවා. ඉතින් අපිට කීයටක බෝල දාන එක නම් මචං සෙන්චරි එකක් ගන්න බලන්න ආයෙ හොඳ බෝල ටිකක් එවපන් කියලා. අපි අපි බැච් එකේ කිරිය ඌ හැමදාම ඒක තමයි කියන්නේ. ඌ ට්‍රොෆි එකක් දාලා ක්‍රිකට් ගන්න. කිල්ලින් බැට් එක අල්ලගෙන හිටගෙන ඉන්නවත් බැරි තරම් කැවුට්ටා. ඉතින් පෙරදිලා එනෝල් කියන්නේ මචං අද පෙරදුනා මොකද අවුට් උනේ නැත්තම් සෙන්චරියක් ගන්න ඉතන තමයි ගියේ කියනවා. ඉතින් එහෙම තමයි කවුරුත් එහෙම තමයි. නමුත් බෝල ගන්න එක නා දෙන්නේ සෙන්චරියක් ගන්න නෙවෙයිනේ වට්ටන්නනේ. ඒක නිසා අපි රකින්න ආරමුණ ගත්ත මූල කර්මස්ථානයෙන් පිට හැමතැනම කක්කා. එච්චරයි කියන්නේ. එයින් පිට හැමතැනම කක්කා. ඒතර gedara කියන්නේ මොකක්ද? දැන් හිතානින්ද ගියාට පස්සේ දැන් කොහෙද යන්නේ? කක්කවලයි. අනික් නරබන් ওই කක්කපණිය බලාගෙන ඉන්නවා දැන්. එනකන් ගාගෙන අනාගෙන ඇලී ගලී වාසයට. ඉතින් එහෙමවත් සහන් හෙලියක් නැති මිනිස්සු කෝටි කීයක් නද ලෝකේ. මෙහෙමවත් ගැලවු මාර්ගයක් තියෙනවා. මෙහෙම බුදු කෙනෙක් පහල වෙලා තියෙනවා කොහොතේ ඉල්ලමක් නෙවෙයි. ඒක අමුක අතිරමක් ගහලා මේ ගැටේ ලියා ගන්න ඕනේ. ඒක සාමාන්‍ය සතියක් බෑ. සතිය ඉස්සරහට දාලා අභියෝගවලදී ටික ටික ටික වැඩි කරන වැඩි කරන තමයි යන්න ඕනේ කියන මේ අනුපුබ්බ සික්කා අනුපුබ්බ කිතිය අනුපුබ්බ ප්‍රතිපදා තියේදී කිසියම් තැකීමක් නැතුව තව තවත් රූප බලන්න දඟලන ලෝකේ තව තවත් ශබ්ද අහන දඟලන ලෝකේ තව තවත් ගන්ධ රස පහස ලබලා දෙන දඟලන ලෝකේ තව තවත් වල් බూరు අදහස් දිනු කරලා මේක නිදා චින්තනය කියන මේ ලෝකේ බුදුහාමුදුරෝ නැත්තම් මොන ගැළවිල්ලක්ද ඒක තියාගෙන ඒකට අපි පණේපයි කියලා වැඩ කරද්දී අපිට කොච්චර අමාරුද කියලා බලන්න. එහෙමනම් මේ පණිවිඩේ නොගිය කෙනෙක් තිරිසන් සතෙක් යක්ෂයෙක් ප්‍රේතෙක් දෙවියෙක් බ්‍රහ්මයෙක් કોઈ හවුවරණ. අපි ගන්න මේ ප්‍රයත්නයේදී අපිට තේරෙනවා මේ එක දශම ස්ථානයක් ඉස්සරහට යන්න මුන්න තමන් ඊට ඊට ලේ මස් කැප කරගෙන යන්න එපායි. හැබැයි හරි ජොලි ගමන උක. ඔය කොච්චර මට පේනවා මුණු වල ටික දැන් එන ගහට සෝම් පිට ටිකක්. කරන්න දෙයක් නැහැ. මෙච්චර ජොලි ගමනක් ඇත්තේ නැහැ. කොහෙවත් නැහැ. අපිට ඔය මේ මොනම අභියෝගයක්වත් මේකව තරන්නේ මේ අභියෝගය අපි විහිං හදාගන්න. හදාගන්න මොකද ඉස්සල්ලාම උන්ට පැත්තක වහගෙන පරිසරයක් හදාගෙන කෙලස් නැති භූමියේ ඉඳගෙන ඉනකොට කොහොමද මගේ හිත කියලා හොඳට ඒක ආબોධ කරගන්න. හරි කම්මැලි. හරිම නීරසයි. හරිම ඒකාකාරී. පාළු වුණා තනි වුණා වගේ මුස්පීන්තුවට බේරෙන්නේ. බුදුන් කියන මේකට ප්‍රමෝද වේයන්. මේක බුදුහාමුදුරනේ රහතනේ කියලා හිතාපන්. මේකේ ඉන්නකොට අරසයි කියලා හිතාපන්. එළියට ගියොත් කොට දැම්මොත් හොම්බ දැම්මොත් කෝරි කොටයි. හැබැයි හොම්බ නොදත් බෑ. හොම්බ දාලා ආපහු කරදරයක් කරනොත් මේකට එන්න පුරුදු කරපන්. එන්න ගිය පරි ටික ටික ටික ටික එළියට යන්න පටන් ගත්තාට පස්සේ මම කියන්නේ මේකට සතිය විවිධාංගීකරණය කරනවා කිය. මේ ඒකාකාරී අරමුණක පවත්තන සතිය විවිධ බාධක මැද විවිධ විවිධාංගීකරණයකට වැඩෙන්න වැඩෙන්න ඒ සතිය අඬු බඬු අංගපසංග ෂෝක් එකට වැවෙන. කිතාමත් මෙහිට සිද්ධ වෙන්නේ. හැබැයි තමයි තේරෙනවා සංසාරේ කවදාවත් ගිනදි ගමනක් ගිහිල්ලා දෙන්නේ කියලා. මේක මේක මොන තරම් ඕනකම තිබුණාද? තව කෙනෙකුට ඊ අත්දැකීම දෙන්න බෑ. කියන්න පුළුවන්. බොය මාරු වෙනවා කියන තැන තමයි නිවනට කිට්ටුම තැන. එතනදී ජාම බේරගනි. එහෙම නැතුව අර්ග කරයි මේක කරයි කියලා අරවා අරය උදව් කරේ මෙයා උදව් කරා කියලා ආදි වශයෙන් මේ තියෙන අපේ බලාපොරොත්තු තියෙනවනේ මේ සති මාත්‍රාවෙන් එපිට සදා සොත්ති සදා සොත්ති. සදා සොත්ති භවන්තු තේ කියලා කියන්නේ මොකද්ද සූත්‍රයේ කියනවා සොත්ති කියලා කියන්නේ අතපය සොත්ති උනා වගේ කියලා මං කියන්නේ. සතියෙන් එපිටට ගිහිල්ලා අපි ළඟ තියෙන ඕනම බලාපොරොත්තුවක් හරි ඉක්මනට නිකන් මේ කුතුහලයේ දානවන විදිහට දෙනවා බලාපොරොත්තුවක් ඇති කරනවා නමුත් හැමදාම කරાવી සතිය විතරක් මේ අපි තනියම එක තැනක වැටිලා උහි කොහොමද හම්බ කරාට සත්‍ය කවදත් කරා ඉන්නේ. ඒක නිසයි සර්වඥාන්සේ සඳහන් කරන්නේ සුතා දතා පරිහිතා මනසානුපෙක්ඛිතා ditthiya tuppati vijja කවදා හරි මේ සතිය ගැන අහන්න සුතා ඊට පස්සේ දතා මේක පොඩ්ඩක් මතක තියාගෙන ඉන්න මේ අනිත්‍යෝ වගේ නෙවෙයි මේක සතිපට්ඨානෙ තින්නේ ඉස්සෙල්ලා පුදුර ජානනාංශයේ ආනිසන්ත හතක් දේශනා කරලා සතිපට්ඨානෙ දුන්නේ අනික් සූත්‍ර වගේ නෙවෙයි. හැබැයි ඉතින් අපි සලකන්නේ නැහැ. ඒක නිසා මේක අහන්න දත පිටි දරා ගන්න. ಪರಿචිත මේක හුතුවට විමසලා බලන්න. මේ අනිත් දේවල් එක්ක වගේ මේ සතිපට්ඨානේ ද විශේෂයක් තියෙනවා කියලා. මනසානුපෙක්ඛිත හුතුවට මනසින් විග්‍රහ කරලා බලන්න කොතනකදී හරි තනවා වඩා ගන්නලද සතිය මරණ චිත්තක්ෂණේ දුනත් උදව් කරනවා. මේ වගේ සබ්දයක් කරදරයක් ආපු වෙලාවට උදව් කරනවා. ඒක මේ අර වගේ කිය විදිහට චන්දන් ජනේති වායමති විරියන් ආරබදී චිත්තම් පග්ගණ්ණාති ක්‍රමය තමයි කෙරෙන්නේ. හැබැයි මේක කරාරින්නේ නැහැ. මනසානුපෙක්ඛිත අදිත්‍ය සුප්පටි විඥා කවදා හරි හරියටම තේරුම් ගත්තොත් මොනව නැති වුණත් මේ ඒකායන මාර්ගය කියන්නේ සතිය. ඒකායන මාර්ගයෙන් සතිපට්ඨාන. ඉතින් හැමදේනම එහෙන් කොනනවා සතිය මෙහෙන් කොනහලා බලනවා මේ කොයි කිව්වට ඇත්තද අපි මේ දෙකලුත් හැම එකක් පිටිපස්සේ ගියා ඒව ඔක්කොම අපිව කරෑ ගියා මොකද සතියෙත් එහෙම තියනවාද කියලා අපි ජීවිතේ පුරාට කරන්නේ සතියට කොනන එක අදහන එක නෙවෙයි කවදා හරි අදහන දැනට එනවා කොනහලා කොනහලා කොනහලා කොනහලා මේ සතිය අපි දවසින් දවස දවසින් දවස උත්තර තැනට ගෙනියනකොට අදහන තැනකට එනවා අන්නේ අදහන තැනට ආවට පස්සේ තමයි තේරෙන පටන් ගන්නවා මෙතෙක් කල සතිය සතිය අදහපු නැති සාපි තමයි සංසාරේ කියන්නේ. කවදා හෝ වෙන්නට වැඩිය සතිය අදහන සතියමයි මාව අරසා කරන්නේ මම සත්‍ය අරසා කරන්න ඕන කියන තැන ගියාට පස්සේ අර කලබලයක් ආපු වෙලාවක අර නීරස වුණත් මධ්‍යස්ථ වුණත් Tamange අරමුණ Tamanට අම්මගේ උඩොක්ක වගේ හාවට Taman දන්න පැලැස්ස වගේ මුවාට මුවන් පැලැස්ස වගේ උදව් කරන හැටි. තේරුම් ගත්තට පස්සේ ඒක එයාගෙන් අයින් කරන්න හොරකම් කරන්න රජෙකුටවත් බෑ. හොරෙකුටවත් බෑ. සුතාතත පරිජිත මනසාණු පික්කිතා දුක්ඛා දුප්පට විච්ඡා එහෙමනම් බුදුජානකසේ සඳහන් කළා තියෙනවා මරණ චිත්තක්ෂණය මොන්න තරම් දුකකට ඇවිලා හිත කලකොල වුණා සුගතිගාමි වෙනවයි කියන. ඒ අරසාව තියෙනවා. එයාට මැරෙන්න ඉස්සෙල්ලම තේරෙනවා. මරණය කියන එක ඔය ඔය කියන ශබ්ද හිතවිලි අනම්මනම් කලදරයක් තමයි. නමුත් මේක විදලා විදලා විදලා පුරුදු වුණාට පස්සේ තියෙනවා මොන කරදරේ ආවත් main thing is not to worry. කලබල වෙන්න එපා. කලබල වුණොත් කොරස් කටේවත් අත දාගන්න බෑ. මේ වටේ ඉන්න කට්ටිය එක්කෙනෙක් නැහැ හිතන. එන්නත් බෑ කාටවත්. අපි හිතානේ හිටියනම් මට සල්ලි උදව් කරයි, නම්බ උදව් කරයි, කුලේ උදව් කරයි, ලස්සන උදව් කරයි, තරුණකම උදව් කරයි, නෑය උදව් කරයි කියලා හදාතොත්ති තමයි. ඒක නිසා බුදුන්ස් කියන පුළුවන් තරම් හුදකලා වෙලා බලපන්. මේ ඉන්න කාලෙම හුදකලා වෙලා බලන ගණ්‍යා කෙරේ ඇලිලා, කුලයා කෙරේ ඇලිලා හිටියොත් ගමරාල දිවි ලෝකිකී කතාව තමයි කියන්නේ. ගමරාල තනියම දිවි ලෝකිකී වෙලාවේ ෂෝක් එකට ගිහිල්ලා ආවා. කට්ටියත් එක්ක යන්න ගියාම කාටවත් කියන්න ඕනේ මායියට කිව්වොත් ඇති. ගෙදරුන්දට කිව්වොත් එමේ ඊයේ මරු වැඩක් වුණා නේ ඔබ දන්නේ නැහැ නේ මම කියන්නේ ඕම් බලන්න ඔයා වගේ කෙනෙක් අනේ මාවන්න ගන්න කී නෑ නේ. ඉතින් කොහෙද යෝදී මන් දන්නේ මම මේ වෙලාව දැක්ක මං එල්ලුණා. අදත් අපි යන් මං එනවා. ඊට පස්සේ කියනවා හැබැයි මේමයි කාටවත් කියන්න එපා කියලා මායියට කියන්නේ කියන්න එපා කියලා පත්‍රේ දැම්මගේ රොයිටර්ට කිව්වා. හෙට උදේ විසුණුට ඔක්කොම දාන්න. ඊතර ගෑනට කිව්වොත් එහෙම මේ ඔය කාටවත් කියන්න එපයි කියලා කියන්න ආයෙ මොකොත් නෑ හැමතැනම දාන්න. මේ පහුවෙන්ද ජම්පරාල ගියා බොහොම වරින් ලෙනොට මායියා ඉල්ලනවා දැනුණා. ආයිදා කියලා බලන්න මෙන්න මායියා අල්ලපු ගෙදරට කියලා අල්ලපු ගෙදර මනුස්සයත් පොලිමේ උඩ යනවා කට්ටිය. ගණ්‍යා කෙරේ බැඳුනා කුලයා කෙරේ බැඳුනා යනකොට නිකන් ඉන්න බෑ නේද ගම හත්තියෝ. කොච්චර ලොකු ඒ රත්තරන් තිය ඔව් අම්මා මැනි කාරියර තියෙන. කුරුණිය කොච්චර විතර සයිස් එකටද කියලා. ආ මෙන්න මෙච්චර කියනකොට කට්ටිය ආපහු හේනේ තමයි. සෙනඟක් එක්ක යන්න බෑ. සෙනඟකට හොරකම් කරන්නත් බෑ. අපි මෙතික හිතුවනම් අපේ ගමනට අපිට උදව්වට ආධාර කියලා තේරම අයයට හිටලා තියෙනවා. ධම්මෝ විනානක්ති පිතාච මාතා. ධර්මයෙන් තොරම අපි පීක් නැත. එතෙන්ට එනකන් ඔය ditthiya suppati විඥාන ditthiya පිරිසිදු නැහැ. ඒක අඩුපාඩුකම් කියන තාක්කල් ඒ කියන්නේ සතියට කෙනෙහිල්ලක් සිද්ධ වෙනවා. සතියට වැඩි යමකින් මට මේක කිරිලා දෙයි. කරයි කියන හැඟීම තියෙනකෝ ඒක බය වෙන්න බෑ ඔක්කොම වටන් ගන්න එතන. නමුත් මේ සතිය වැඩිලා වැඩිලා වැඩිලා තද්දේ ඇහුණත් වේදනාව වින්දත් තමන් මේ විඳින සද්ද අපු සද්ද පිළිබඳව මනාපමනාප භාවයෙන් අභිරමණය කරන්නේ නැත්නම් අජෝසනය කරන්නේ නැත්නම් අභිවදනය කරන්නේ නැත්නම් ඒ කිනාට ඒ සද්දයට යෑම නිසා ඇතිවලා තියෙන කෙලෙස් කීයති නොපචියති. ගෙවෙනවා මිසක්ක පැහැවන්නේ මෝරන්නේ. එවං සෝචරති සතෝ දැන් මෙයා අමුතු මට්ටමේ සත්‍ය පුරුදු වෙනවා. Tamange හිතට නොකිය ට්‍රක් එක මාරු වෙනකොට හරියටම බුක් කීපින් තියෙනවා. හරියටම පොත් වෙනවා. මෙන්න මෙතන මෙතන ගියා. මේක යාවේ ඒව නිකන් මේ හීනෙන් කරලා දෙන්න වැඩ නෙමෙයි. සත්‍යයක් බවක් දන්නවා. ඇතුලේ මනාපමන බවක් දන්නවා. මෙන්න මෙතෙන්ට පස්සේ මම අරමුණට ආවා. අරමුණට එළබන්න අරමුණ කරපටයක් නැහැ. එතකොට අර අර අර කෙලෙසේරම අහෝසියටපත් වෙනවා. මේ තමයි ඉස්සල්ලාම වතාවට අපි කෙලස් ප්‍රහාණය කියන එක. දැක දැක දැන දැන වෙන්න තියෙන අකුසල් නොවීම සඳහා තමන්ගේ ආරක්ෂක භූමියට පැමිණීම හරහා පළවෙනි සම්මප්පදන ප්‍රධාන වීර්ය ඇති කර ගන්නවා. එහෙම කරගෙන යනකොට මම පොඩ්ඩක් ට්‍රැක් එක මාරු කරන්න හදන්නේ අපි ඉනේන කෙලස් නොඋපදින தത്വෙට මොකක් ආවත් පටලවා ගන්න නැතුව මොකක්වත් කරේ උර චක්‍රමාලේ දාගන්න නැතුව ජාම බේරගෙන යනකොට බුදුරජාණන් කියනවා uppannānaṁ pāpakānaṁ akusalānaṁ dhammānaṁ කියලා වෙන අභියෝගයක් වෙනවා. මීට කලින් කරන ලද කර්මවල වේදනාව එන්න පටන් ගන්නවා. නුරුස්නා ගතිය එන්න පටන් ගන්නවා. වංචනික ගතිය එන්න පටන් ගන්නවා. ෂට ගතිය එන්න පටන් ගන්නවා. වංචන මායා ගතිය එන්න පටන් ගන්නවා. ඉතින් යෝගාවචරය හිතුවොත් එහෙම මම මේ නෝපන්න කුසල නොයිපද වීමේ අමාරු දක්ෂකමට මම ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මගේ චිත්ත ප්‍රවෘත්ති 100%ක්ම සුද්ධ වෙන්න ඕනේ කියලා එනදී සංසාරේ ගැඹුරු දන්නේ නැති කෙනෙක් කියලා. ඒ වෙලාවේදී යෝගාවචරයට සිද්ධ වෙන්නේ අලුතෙන් කර්ම රැස් නොවුනට චිත්ත ප්‍රවෘතියට කණින් කරන ලද කර්ම ගෙවන් වෙන අවස්ථාව වෙනවනේ. පරණ කර්ම. අන්නේ ඒ දේ දැන් මම මෙහෙම භාවනා කරගෙන යනකොට මට නూరుණු පුරුදු විදිහට චෝදනා එනවා. ඕන නැති සත්වලින් කරදර වෙනවා. හිතවිලි එනවා. මම ඒකේ යන්තම් දාගෙන යන්න පුළුවන් වුණාට මේ සද්දේ එන්නේ මම කාට හරි කල්ලාතෝ කරදර කරලා තියෙනවා. නිකම්ම නිකන් දැන් මයි ළඟ එන චිනි කරදර වෙන්නේ නැහැ නේද? සද්දේ දුන්නට එයා ඒක හිත කරදර ගන්නෑ නේ. මොකද ඒ? ඇයි මට විතරක් මේ මේ සද්දේ කරදර කරන්නේ? තව කෙනෙකුට කියනවා කරදරයක් ඒක වේදනාව වෙන්න පුළුවන්. හිතවිලි වෙන්න. මට මේ කරදරය ඇවිල්ලා ඒකම හරියට තට්ටු කරන්නේ මොකද? මම මේ ඉතින් ඉස්සල්ලා දැන හෝ නොදැන කාට හරි කරදර කරන්නේ නැති. නිසා දැන් චිත්ත භාවනාව දක්ෂ වුණාට චිත්තජ හේතුව දක්ෂ වුණාට කර්මජ හේතු බලපාන. යා දැනගන්න ඕනේ මම කොච්චර දක්ෂ යෝගාවචරයක් වුණත් මට අභූත චෝදනා එන්නේ ඉඳී තියෙනවා. එන්නේ එක හොඳයි. මොකද පරණ කර්ම ගෙවෙනවා. දැන් අපි එනේ කරදියත් එක්ක ඒකත් එක්ක රොස්පරොස් වෙලා ආය කර්ම රැස් කරන්න පටන් අරගත්තොත් ගමනේ කෙලවරක් නැහැ. ඒ නිසා යන්තම් මේ චිත්ත වීදිය පිරිසුදු කරගත්තට අපි හිතන්න නරකයි. දෙයියොත්ම තනුකම්පා කරන්න ඕන, බ්‍රහ්මත්තන කම්පා කරනවා, අල්ලපගෙසත් තනුකම්පා කරනවා. ඔක්කොම සද්ද නොකර ඉන්න ඕන. මොකද මම භාවනා කරන හින්දා කියලා. පිස්සු. එහෙම එකක් නැහැ. මේ ලෝකේ දශම ස්ථානයක් වෙනස් වෙන්නේ නැහැ මම රහත් වුණාට. එකකක්කමයි. එකකක්කමයි. බුදුසසුනේ සඳහන් කරලා තියෙනවා මහන්නේ මම කවදාකවත් ලෝකෙත් එක්ක ගැටෙන්නේ නැහැ. ඒ වුණාට ලෝකෙ මයිත් එක්ක ගැටෙන්නේ කවදාවත් නතර වෙන්නේ නැහැ කියලා. බුදු බුදුහාමුදුරුවෝ සඳහන් කරා. ඉතින් අපි වගේ නරපණෝ ගැන ටොං ගන්න දැන්නතෝ පව් කරපු අපට මට නම් පුදුම සතුටක් තියෙනවා ඒක නම් මාන්නේ. මොකද අවුරුදු 26 වෙනකම් මේ කවුරුත් නොකරපු තරම් පව් කරලා තියෙනවා මම දැන දැන දැක දැක. ඒ නිසා මට හිතෙනවා මට ගහන එක වටිනවා. මට කවුරු වෙලා කහින එක වටිනවා. මගේ මූණට කියලා ගැහුවත් නැහැ මොකද මම ඒ තරම්ම පව් කරලා තියෙන්නේ ඒ ටිකක් මම දන්නේ හරීම ෂුවර් මට ඒක සතිය පිටලා නැහැ හැබැයි කරපු ඒව හරියට මතකයි නොකල යුතු නොකෑමනා දහවතුරා පට්ටබඳුර වැඩ කෙරුවේ ඒ නිසා මට කවුරු හරි බැන්නයි කියලා කවුරු හරි ගැව්වයි කියලා මට හිතෙනවා මදි මෙහෙම වෙලා තොට කියලා ඒ තරම්ම බොහොම අඩියමයි ජීවත් වෙන්නේ මට කවදාකවත් මේ සුද්ධවන්ත ජීවිතයක් හිතකවත් නැහැ අවුරුදු 26 ඉඳලා 36 වෙනකම මේ සතිය වඩලා ජීව ඉන්න කාලේ කරපු හැමදේම හොඳ නරක දෙකේ නරක ප්‍රමාණය මයි ළඟ තියෙනක මට සුද්ධ ලාභෙට හිටලා තියෙනවා මම මේ කරපු වැඩවල හැටියට මට මෙහෙම නෙමෙයි වෙන්න තියෙන්නේ ගැළවිලා තියෙනවා මං පුදුමාකාර ගැළවිලි වගේක් ඒක කොහොම වුණාද කියලා හිතන්න බෑ ඒ තරම්ම නරක වැඩ කරලා මොකෙන් ගැලවුණාද කියලා මට හිතා ගන්න බෑ. ඉතින් ඒ නිසා මට කවුරුරි බැන්නයි කියලා ගැහුවයි කියලා තෝපල නොදකින් වරපරල කිව්වට මට ගහලා අල්ල එහෙම ඇවුන් නැත්තම් වුණා වගේ මට නිකන්. එහෙම කවුරුරි මොනවාරි කිව්වේ නැත්තම් එහෙම මම දන්නවා තම් ඒ ඕනෑට වැඩි ස්තුති කරන්න හදනකොට මම දන්නවා තම් රෝන් සම්බයා කියලා. ඒක වෙන්න බෑ මේ ලෝකේ. ඒ නිසා අලුතෙන් උපදින කර්ම නැති වුණාට පරණ උපදින ලද කර්ම ඒ වෙලාවේ ඉස්මතු වෙන එකක් කියනවා. සර්වඥාන්සේට බුදු වුණාට පස්සේ 12ක් ආවා. දැන් අපි හිතනවා නෑ නෑ අපි සුදු ඇඳගෙන ඉන්නේ අපි අට සිල් අරන් ඉන්නේ අපි ටොරොන්ටෝ විහාරේ ඉන්නේ අපිට පව් වෙන්න බෑ කියන එහෙ නෑ සංසාරය ගැන දන්න කෙනෙක් නෙවෙයි. සංසාරේ භයානකම දන්න කෙනෙක් නෙවෙයි. බුදුජානනාංශිකී සඳහන් කර තියෙනවා නාන් තලික්කේන සමුද්ද මජ්ජේන පබ්බදානං විවරම් පවිත න විජ්ජතිසෝ జగති පදේසෝ යත්තක්ිතෝ මුංචය භාව කම්මං. ඔබ මේ දැන් කොච්චර පිරිසුදු ජීවිතයක් ගත කරත් ඔබ මොහොතෙන්තර ගියත් කඳු පර්වතේ උඩට ගියත් ආකාශයට ගියත් ඔබ කරපු පව් වලින් බේරෙන්න පුළුවන් තරම් මේ జగත් තලේ කිසිම තැනක නැහැ කියලා මම කියනවා කියලා. කිසිම තැනක කියලා හැංගෙන්න තැනක් නැහැ. ඉතින් එනකොට සතුට වෙනවා නම් ඒ එකම අකුසලයක් බලපාන්නේ. කවුරුරි බනින්න එනකොටම උඹ උඹ කාලයකට පස්සේ එන්න උඹ තමයි මට ඇත්තම කතා කරපු යාළුවයි කියලා ඕනම කෙනෙකුට කියන්න බෑ. බැන්නට වැඩක් නැහැ ඉතින් මට උගන්වන්න ගිය ගුරුන්නාන්සලා කියනවා. උඹට උගන්ලා වැඩක් නැහැ උඹලගේ තියෙන මෝඩකම එදා වගේමයි අද කියන්නේ. ධම්මිකාමතුරුකෝ කියන්නේ උඹ පටන් ගන්නකොට නියන් දැකලා කියලා තියෙන එකයි කියන්නේ. මොකයි ගන්නවත් මගේ මේකම තමයි ගතිය. මම දැන් අවුරුදු 30 40 ඊට පස්සේ කට්ටිය හම්බෙලා ඉල තිනවා. බාහිර මොකක්වත්ම වෙනස් වෙලා නැහැ. ඒ තාලෙමයි. ওই මොන જાති උගන්වන්න ගියත් මාව මහත් එක් කරන්න බෑ කවදාවත් බෑ. ඒ ඒ ගතිය ගතියම තමයි. එහෙනම් කවුරු වෙයිලා බැන්නට ගැහුවට මම නැමත ඕගොල්ලන්ට තියෙනවා මේ සුද්ධ චරිතයක් එහෙම නැත්නම් සදාචාරවාදී ඕගොල්ලන්ට පොඩ්ඩක් කොනිටපු ගමන් අම්මද පොඩ නැගපන්න අහුතෙට නා කියලා. ඉතින් මට හරි ජොලියක් යනවා. එහෙම කාටරි කෙනයිලා කෑ ගහනකොට පුදුම සතුටක් මට එනවා. අනේ ධම්මජීව ඔබ බේරිලා බේරිලා බලපන්. මේ එකටවත් මම ගණන් ගන්නෑ. ඒක මම කියන්නේ මේ සාජගතියක් ඕ භාවනාවක් ආපු එකක් කියලා. මම මේ කතා කරන්නේ මේ මානසිකත්වයට ගැන. අපි කොච්චර පිටිසු චර්චා ගත කරා පෙර කර අකුසල් ගෙවෙනවා. ඒක බලක් කරන්න බෑ. ඒක අපි ගණන් ගන්න නැති අපි ඕනට වැඩිය උසස් තලයක කියලා කතා කරන්නේ. ඒක තමයි ඔලමලකම කියන්නේ. ඒක තමයි ප්‍රගල්භකම කියලා කියන්නේ. දඩබ්බරකම. හිතුවක්කාර ගතිය. එහෙම නැත්නම් මාන්නක්කාර ගතිය නෑ මට එහෙම වෙන්න බෑ. නේ මං කියන්නේ කවුද මම නිකම්ම නිකන් දීලි පිටිස් කෙනෙක් මට මොකද වෙන්න බැරි. ඕන දෙයක් වෙන්න පුළුවන් කියලා ගියාට පස්සේ මොනම දෙයක්වත් වෙන්නේ නෑ. ඒ නිසා මම මෙතන කඩ කතාව නැතර කරනවා. මගේ වෙනත් ටිකක් හිතන්න දේශනාවට යොමු කරගන්න කියලා හිතන ආවේ. අපිට හෙට දවසේ තියෙන නිසා මේ අනුව සරුවචන් වහන්සේ මේ දික්ටේ දික්ත මත්තන් කියන හැටි අපි හෙට උත්සාහ කරලා බලමු. ඒත් ඇත්තටම කියනවා නම් සුතේ සුත මත්තන් වෙන හැටි ඒ ඒ බලාපොරොත්තු හෙටට තබමි. අද දවසේ ධර්ම දේශනාව මෙතන නැතර කරනවා. ශීල දිනාට සැනසීම දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි අපි පුරුදු විදියට සත්‍යය ඇති කරගත්ත චාරිත්‍රයේ හැටියට එත්තවතා චාරි ගාථා සජ්ජායනා කිරීමෙන් කුපිය සත්‍යා ගන්නාලාදී කුසලය ලෝකවාසී සීල සත්‍යයන් සමග අදා බෙදා ගන්න අදහසි මුත්ත අදහසි සම්ප්‍රදාන කුල පිටපැමිණීමට පෙළඹෙමු. ප්‍රත්තාවතා ච කම්මේ සම්බතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවා සබ්බ සම්පatti සිද්ධියා සිතාවතා චනම්මේ සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා සිතාවතා චනම්මේ සම්බතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාශට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිත්‍තිකා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 ධාව නිපානපත්තිය සාදු සාදු සාදු සුවපත්ත්‍වා සාදු සාදු අනුමෝදාමි සාදු අනුමෝදි තබ්බං කමාමි කමිතබ්බං සුවපත්ත්වා සුවපත්ත්වා අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti රග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාති සමිජ්ජතු සුපත්ත්‍වා සුපත්ත්‍වා